තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනචවරං භික්ඛවේ භික්ඛු සීල සම්පන්නෝ හෝති පාතිමොක්ඛ සංවර සංගුතා විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවිනෝ සමාදාය සික්ඛති සික්ඛාපදේසු අපරිපක්ඛායනේ ගිය චේතෝ විමුක්තියා අයං ဒ ුතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තಂತಿ තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් පාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි නිසනවනේදී බ්‍රහස්පති දවසේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන එක චාරිත්‍රයක්. අදත් අපිට අවස්ථාව සැලසීලා තියෙනවා බ්‍රහස්පතින දවසේ ධර්ම දේශනාවක් වශයෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙන්න. ඉතින් මේ විදියට ධර්ම දේශනා පවත්වනකොට බොහෝ විට අපි කරන්නේ ඒවා දේශනා මාලාවක් විදියට දවසින් දවස දවසින් දවස සම්බන්ධ කරමින් පවත්වන එකයි. ඒකට හේතුව ඉතින් එකම පිළිස වගේ ඉන්න නිසා අපිට තණ්හා ප්‍රමාණය විස්තර ඇතුළත් කරගෙන දිගින් දිගට යනකොට ගැඹුරකට යන්න පුළුවන් වෙන වාසිය නිසා. ඉතින් යනවා බලනකොට අද අපි මේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියට අයිති මේ ගිය සූත්‍රය කියන වටිනා සූත්‍රය ඉදිරිපත් කරගෙන හම් වෙන හතරවෙනි අවස්ථාව. ඒ මේ ගිය සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ මූලික තේමාව අපරිපක්කාය චේතෝ මුක්තිය පරිපක්කාය සංවත්තති කියන ධර්ම කාරණාව. යම් කිසි කෙනෙක්ගේ චේතෝ විමුක්තිය නැත්නම් සමාධියෙන් ඇතිවෙන්නා වූ ඒ විමුක්ති සුවය නැත්නම් සමත පූර්වාංගම යන්නා වූ ඒ විමුක්ති සුවය තාම මෝරලා නැත්තම් තාම මෝහුකුරෝලා නැත්තම් ඒ මෝහුකුරවා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ කරුණු ਸਰවඥාන්සේ මේ දී ඉදිරිපත් කරනවා. ඉතින් ඒකට හේතුුනේ ඒ මේ ගිය කියන ස්වාමීන් වහන්සේ ඊටාම වුවමනාවෙන් ගීගෙන් නික්මලා පැවිදි වෙලා සරුවචනාංශේ සමීප ආශ්‍රයේම ඉඳලා සරුවචනාංශික උපස්ථායක තනතුරටපත් වෙලා කටයුතු කරද්දී ඒ ශාලී පබ්බති සරුවචනාංශ වැඩ ඉන්න වෙලාවේ එක දවසක පින්දපාත යනවා ජන්තුගාමී කියන ගමට ගිහිල්ලා එතන තියෙන ලස්සන කිමිකාල නදී තීරයේ තියෙන අඹ වනයක් දැකලා ඒ අඹවණයට හිත తලවනවා. හිත తලවලා කල්පනා කරනවා මට මේකට වෙලා දිගට භාවනා කරන්න නැත්නම් මම යම් ආකාරයේ හිතකින් ගීගෙන් නික්ුණාද ඒකට ඉති ඉක්මනට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. ඒ කියලා මේ අර අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ ඇතිවෙච්ච තවත් අබිනිෂ්ක්‍මණ අදහසක් එනවා. පස්සේ සර්වචනාන්තර මතක් කරාට පස්සේ සර්වචනාන්ත කියනවා මේ වෙලාව හැටියට උපස්ථානයේ පිණිස මේ නම විතරයි ඉන්නේ නිසා තව කෙනෙක් වෙනකන් ඉඳලා කටයුතු කරගන්නයි කියලා. නමුත් මේකේ හාමුදුරනේ මේ උත්තරේ සතුටුදායක වෙන්නේ නැහැ. නැවතත් මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට මේ ගන්තරේ ඒ අඹවණේ බොහෝම හිත පහදිනවා හිත තලවනවා නිසා මට ඒත් යන්න ඕන. ඒ සර්වඥාන්සේ කියනවා මෙතන ප්‍රායෝගික ප්‍රශ්නයක් සමාජික ප්‍රශ්නයක් තියෙන්නේ. සර්වඥාන්සේ උපත්තායකිට නිසා එනකන් ඉන්නේ කියලා. එතෙන්දී මේ මේකේ සාන්ති කියනවා ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි. ඒ නිසා ඔබ වහන්සේ මේ බලන් හිඳින්දෙන් මම හිතියා නැහැ කියලා ඔබ වහන්සේට වෙනසක් නැහොත් මගේ වැඩ ඉවර නැහැ. ඒ නිසා මගේ වැඩ ඉවර කර ගැනීම පිණිස මට යන්න හිතෙනවා කියලා. තුන්වෙනි වතාවට සර්වචනාංශයට මතක් කළා කියනවා අවසරයි මට යන්න. ඉතින් සර්වචනාංශය මතක් කරනවා. ඉතින් මේ මහාන ධර්ම සම්පූර්ණ කරන්න යන්න ඕන කියනවා නම් මේකේ මම මොකද කියන්නේ කියලා. මේකෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ වෙනවා නම් හොඳයි එහෙනම් කාලේ දැනගන්නයි කියලා පස්සේ මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පාත්‍ර සූරු අරගෙන යනවා. කීලා අර කියන නදී තීරේ අර කියන අඹට අඹ වනේ කියලා භාවනා කරනකොට නැති තාලෙට මෙතෙක් නොහිතපු තාලෙට තද බල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ මිච්ඡා විතක්කයන්ගෙන් පිරීලා හිත සම්පූර්ණ වික්ෂිප්ත භාවයට යනවා හිතේ කිසිම හිතේ සතුටක් එහෙම නැත්නම් සමාධියක් එහෙම නැත්නම් පස්සද්ධියක් සුඛයක් ප්‍රීතියක් මොකක්වත් නැති වෙනවා. ඉතින් මේක පුළුවන් තරම් උත්සාහ කරනවා බලන්න මේ කෙටි කාලින වෙන්න ඇති කියලා නමුත් කෙලවර කරගන්න බැරි වෙනවා. ඒ විතර්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා එතන සඳහන් කරලා තියෙන්නේ. ඒ මිච්ඡා විතක්ක මේක අන්තිමට සම්පූර්ණ මේ ස්වාමීන් වහන්සේගේ කාලය නැති නාට්‍ය කරන මට්ටමට ආවට පස්සේ සාරවත්යන්ට ගිහිලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මම පුදුම ආශාවකින් ඔබ වහන්සේගේ වතත් පැත්තක දාලා ගියේ. නමුත් හිතපු නැති කාලයට මට ඒ ගීගෙන් ඉක්මලා පැවිදි වෙච්ච සද්ධාවෙන් පැවිදිවත් කුල පුත්‍රයෙකුට බලාපොරොත්තු වෙන પરමාර්ථය නෙවෙයි හිද්ද උනේ තිබුණටත් වැඩිය හිත අවුලුනා කියලා. ඉතින් සර්වඥාන්සේ මේ වෙලාවේදී මේ ගිය ස්වාමීන් වහන්සේට මේ මේකේ සූත්‍රය කියලා සඳහන් කරන ධර්ම කාරණා ටික සඳහන් කරනවා. එකදී පළවෙනියම සඳහන් කරනවා මේ වාගේ හිත වික්ෂිප්ත වෙන සුළු චේතෝ විමුක්තිය තාම තහවුරු නොවුන චේතෝ විමුක්තිය මොහු කරාගත්තේ නැති යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ මොහු කරවා ගැනීම සඳහා අවතුම් පැවතුම් වගේක් තියෙනවා අන්නේ අවතුම් පැවතුම් වැඩගත් වෙනවා කියලා. මේ කාර්යයට මේ බේහිංගල බේතේ පත්‍යං ඒ බේත බොනකොට මාත්‍රාවට ගණ්ඩත් ඕනේ, <clears throat> ගානට හිංගලා ගණ්ඩත් ඕනේ. ඒ වගේම ඒ පත්‍යයන් තියෙනවා. ඒ පත්‍යයන් අහගන්න නැතුව හෝ ඇහුවට පස්සේ ඒ පත්‍යයන් වල සලකන්නේ නැතුව බෙහෙත් බිව්වට ඒ බෙහෙතේ ගුණ හිතෙන්නේ නැහැ. ඒ තමයි මේ සරුවත් ශාසනයත් ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවේදී ඒ අත්‍යන්ත වූ භාවනා කමතහන් එහෙම නැත්නම් ඒ කාරණා දැන ගැනීම ඊ타ත්ම වැදගත්ම කොටස කියලා මේ බොහෝ විට මේ වෙනකොට භාවනාවට හිතවතු පැත්තෝ බර වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් අවශ්‍ය ධර්ම කරුණු අපි දන්නේ නැහැ. අවශ්‍ය කරන කමඨහන දන්නේ නැහැ. කමඨහන සුද්ධ කරන හැටි දන්නේ ආදි වශයෙන් ඒ කරුණු ගැන කල්පනා කරනවා. නමුත් ඒහා සමානව වැදගත් වෙන්නා වූ අර පත්‍යම්. ඒ නැත්තම් Taman විසින් ඒ චේතෝ විමුක්තිය ලබා ගැනීම සඳහා දැක්විය යුතු අනුග්‍රහ. එහෙම නැත්නම් පැවතුම් පැවතුම් පිළිබඳව සමහර විටක අව탁සීරුවටපත් වෙන්න ඉඩ තියෙනවා. මෙතනදී මේ පුංචි පටලවිල්ලක් බේරවාගෙන ඉදිරියට ගියොත් මම හිතන්නේ ඉදිරියට අපිට කාරණා පිළිසිදු කිරීමට උදව් වෙනවා. ඒ මොකද අපේ සාසනයේ මේ පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා දෙකක් සඳහන් කරලා තියෙනවා. පඤ්ඤා විමුක්ති කියලා සඳහන් කරන්නේ ප්‍රඥා චෛතසිකය මුල් කරගෙන සුද්ධ විපස්සනා පැත්තෙන් හොඳට සංසාර බය දන්න සංසාරයෙන් ගැලවීම සඳහා වෙන කෙනෙකුගේ උපදෙස් රහිතව අවසාන දක්වාම සටන් කරන්න පුළුවන් තරම් හොඳ ඥාන ශක්තියක් ඇතිගෙන ප්‍රඥාවෙන්මයි බහගන්නේ ප්‍රඥා විමුක්තියයි ලබන්නේ. ඒ වෙනුවට සද්ධාවෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ක්‍රමයට වැඩ කරන කෙනාට කියන්නේ ඒ චේතෝ විමුක්තිය ලබනවා කියලා. මෙන්න මේ જાති බලනකොට භාවනා නොකරන්නා වූත් භාවනා කරන්නා වූත් භාවනා කරලා තමන්ගේ කෘත්‍ය නිම කළා වූත් පුද්ගල ભેද දෙකක් තියෙනවා. එකක් තමයි මේ චේතෝ විමුක්ති චේතෝ විමුක්තිය පැත්තේ විමුක්තිය ලබන ඇත්තෝ අනෙක් පැත්ත පංචායෝත්තේ ලබන. ඉතින් මේ දෙකම සම්බන්ධ වෙච්ච උබතෝ භාවය එහෙම නැත්නම් යුගනාද්ධ කියලා જાතියකුත් තියෙනවා. ඒ ඇත්ත වර එක ප්‍රඥා විමුක්තියට කටයුතු කරලා ඒයින් සාර්ථක ප්‍රතිඵල ලබනවා. ඊට පස්සේ ආයතරයක් කාලයක් චේතු විමුක්තියට කටයුතු කරලා සමාධියට කටයුතු කරලා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබනවා මේ දෙක තුලින්ම ඒකට වෙන කටයුතුත් තියෙනවා කෙසේ නමුත් මේ පඤ්ඤා විමුක්ති චේතු විමුක්ති කියන දෙක තේරුම් ගන්න ඕනේ මේ සූත්‍රය බලනකොට පේනවා මේ මේ ගිය ස්වාමීන් වහන්සේ ඒ සද්ධාවට බර සමාධිය තුලින් ඉස්සර කරගෙන සමාධි ඉස්සර කරගෙන විපස්සනාට බැසිය යුතු චර්යාවක් වගේ තමයි පේන්නේ ඉස්ලාම එවැනි කෙනෙකුට තමන්ගේ මෝරාගත් නැති සමාධිය එහෙම නැත්නම් චේතෝ විමුක්තිය මෝකරවා ගැනීම සඳහා මෝරවා ගැනීම සඳහා පළවෙනි කාරණාව වශයෙන් සරුවත්ෙන් සඳහන් කරන්නේ කල්යාණ මිත්‍රෝති කල්යාණ සම්පවංකෝ කල්යාණ සහායෝගිය. ඒ පුද්ගලයා හොඳ කල්යාණ මිත්‍රෙක්ගේ ඇසුර කල්යාණ මිත්‍රෙක්ගේ සහාය අවශ්‍ය කරගන්න වෙනවා. එහෙම නොවුනොත් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි පසුගිය වාර 3ක පැය 3ක් විතර ගත්තා. එවැනි කල්යාණ මිත්‍රෙක් කෙසේ හඳුනා ගනින් දෝ එවැනි කල්යාණ මිත්‍රෙකගේ ගති වෙන මොනවාදෝ කොහොමද අපි එහෙම කෙනෙක් අසු කරන්නේ කියලා. ඒකට හුඟක් වෙලාවට ඔය මේ අටුවාවේදී විස්තර කරන්නේ බුදු දේශනාවක්ම තමයි කල්යාණ මිත්‍රෙක් සතු වීතු ගුණ වශයෙන් පියෝච ගරු භාවනියෝච වචතංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජයේ කියලා සඳහන් කරලා තියෙනේ ಗುಣ හතක් සහිත කල්යාණ මිත්‍රෙක්ගේ දකින්න හම්බුණා නම් ඒ වෙන කෙනෙක් ඇසුරට ලැබුණා නම් ඒ පුද්ගලයා තමන්ව එලව ගත්තත් අතාරින්න එපයි. අන්න ඒකේ ಗುಣ වලින් ප්‍රිය භාවය කියන එක යෝච ගරු භාවය භාවනීය භාව කියන ඒවා අපි සාකච්ඡා කළා ප්‍රිය කියලා කියන්නේ කවුරු කෙරෙහි හොඳ ප්‍රියමනාප භාවයක් තියෙනවා. ගරු කියලා කියන්නේ මේ වෙනකොටත් ඒ ප්‍රිය වෙලා සැහැල්ලු වෙලා අනුන් එක්ක පාච්චල් වෙලා බාල්දු වෙන්න බෑ. Tamange garuttwe taman dakagena ඒ தત્ත්වයේ අනික් කට්ටියක තත්තර පිළියා ගන්න නැතුව ගරු භාවය ලබන්නේ. එතකොට වෙන්නේ පුද්ගලයාට හම්බෙන සැලකිල්ල තමයි භාවනීය භාවය කියලා කියන්නේ අනුන්ගේ මෛත්‍රියට ලක් වෙනවා. අනුන්ගේ ගෞරව සංප්‍රයුක්ත බයකට මේ යොමු වෙන පුද්ගලයා භාවනීය පුද්ගලයා පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්කම. ඒ ඇත්තෝ එහෙම ගරු භාවයට පත්ලා පැත්තකටලා ඉන්නේ කල යුතු වත්පිළිවෙත් කාටත් වෙසේ කල යුතු වත්පිළිවෙත් විතරක්නේ විසේ ධර්මයේ වෙනුවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් ගුරුවරයන් වෙනුවෙන් ගිලන් අය වෙච්ච අය වෙනුවෙන් ආගන්තුකයන් වෙනුවෙන් ආදි වශයෙන් කල යුතු වත්පිළිවෙත් හොඳවට සැලකිල්ලෙන් කරනවා. තමයි පැත්තකට වෙලා අර ගරු භාවනීය தත්ත්වය රකින්න නෙවෙයි. ඒ වගේම තමයි එවැනි ඇත්තන්ට කොච්චර ප්‍රිය වුණත්, ගරු වුණත් දැනටමත් භාවණයට, භාවිතාවට නැත්නම් මෛත්‍රියට ලක් වෙලා හිටිය කොච්චර වත්පිළිවෙත් කරත් ඒ දෙයියට අපෙන වචන අහන්න වෙනවා. වචනක්ම එවැනි වචනයක් ඇහෙනකොට ඊවසීමේ ශක්තිය තියෙනවා. දැන් මෙතෙන්දි සරුවචනාංශයේ මේ හාමුදුරුවෝ කියන්නේ ස්වාමීන් වහන්සේ නම් වැඩ ඉවරයි. නමුත් මගේ වැඩ ඉවර නැති නිසා මට යන්න ඕන තැන මට යන්න ඕන. ඉතින් සරුවචනාංශ කියන්නේ උඹ මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න යන්න ඕන කියනවා නම් මේකෙන් මම ඉතින් මොකද කියන්නේ? එහෙනම් ඉතින් තමන්ගේ වෙලා බලා ගන්නයි කියලා එතනදී වචනක්කම භාවයේ සරුවචනාන්තිගේ අන්තිම උසස් ඒ කල්යාණ මිත්‍රත්වය. ඒ වගේම තමයි ගිහිල් ඉවරලා අනිත් ගමන එනවා. අනේ ස්වාමීන් වහන්සේ ගියාට මොකද මට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වැඩිමයි කියලා. ඊයාවට පස්සේවත් කවදාකවත් හා මට කියලා ගිය නිසා නේද ඔය කියලා එහෙම මේ පෞද්ගලික දැනිටක් නැහැ. කල්පනා කරලා බලනවා මේ සිද්ධියේදී මේ පුද්ගලයා ගොඩ ගන්න මොකද්ද කරන්න ඕනේ? එයාට මේ චේතෝ විමුක්තිය මුහුකුරවා ගැනීම සඳහා අවශ්‍ය බණ ටිකක් කියන්න ඕනේ. එතකොට වත කරනවා. වචනක්කම භාවයේ ඒ මේ අනු දුස්සීලකම් නිසා අනන්තවත් අධිවචන පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කවදාකවත් ඒවෙන් තමන් හිතන රක් කරගන්නේ නැහැ. ඒ වෙනුවට කළ යුතු වතපිළිවෙත කරනවා. තමන්ට සාසනය කරගන්න පුළුවන් උපරිම කුසලයේ කරගන්න. මෙන්න මේ ගති වලට පස්සේ අවසාන ගතිය වශයෙන් අපි පළවෙනි කාරණාවට අදාළව කතා කරනවනම් නොචත්තානේ නියෝජේ. එහෙම කරලා වුණත් කවදාකවත් තමන්ගේ ශිෂ්‍යයෙක් නොමග යොමු කරවන්නේ නැහැ. තමන්ගේ වාසිය පිණිස හෝ එහෙම නැත්නම් ඒ ශිෂ්‍යයාට අවාසි වුණත් කමක් නැහැ මගේ වැඩ වෙනවයි කියලා කවදාකවත් නොමග යොමු කරවන්නේ මේක අද ලෝකයේ පවතිනා විවිධ උගන්වීම් ක්‍රම දිහා බලනකොට හරීම අසාධාරණ විදිහට වෙන දෙයක් තමයි ඒ මේ සත්‍ය හොයාගෙන හෝ වෙන ශිල්පයක් හොයාන හෝ ඥානයක් හොයාන හෝ Taman ළඟට පැමිණෙන ඇත්තන්ට පුදුම විදිහට ඒව සාපේලා දීලා ඒ ශිෂ්‍යයන් ශිෂ්‍යාවියන් වැරද්දෙහි නැත්නම් Tamanගේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා කිව්වහම ඒක හරීම අසාධාරණ වැඩක් වෙනවා මොකද සොයාගෙන ඉන්නේ නැත්තේ ඉන්නේ එක්ක දුකටපත් වෙලා නැත්නම් ලොකු ගෞරවයකින් ඒකෙදි නමකට යමු වුණොත් ඒක හරි අසාධාරණයි. නමුත් වෙලා තියෙන්නේ ගුරුවරුත් ඔය උගන්වන ගුරුවරුත් හුඟ දෙනකොට තන නොතන මේ ස්ථානයේ අස්ථානේ දන්නේ. ඉතින් එතකොට දෙපැත්තම අමාරුයි වටෙනවා. ඉන්නේ එහෙම දෙයක් නොවෙන්න නම් ඒ ගුරුවරයා කියලා දෙන කෙනා Taman දන්න ශේත්‍රයක ඉඳගෙන දන්නා හරිය දන්නා බවත් නොදන්නා හරිය නොදන්නා බවත් දැනගෙන ශිෂ්‍යව හසුරවනවා නම් කවදාකවත් ඒ විදිහට වැරදි තැන්වල යොදවන්නේ ඒ සරුවචනාංශයට එහෙම අපිට ගුණේ සලකන්න විදියක් නැහැ. උන්වහන්සේ සරුවත් නිසා උන්වහන්සේට මුළු ශේත්‍රයේම අදාළයි. නමුත් ඊට පල්ලෙහා ඉන්න හැම කෙනෙක්ම Tamange අඩුපාඩුකම් ටික දැනගෙන එවැනි අඩුපාඩු ශේත්‍රයේ කවුරුත් ප්‍රශ්න කරනවා නම් ඒක විවෘතව මාතෘකාව තියාගෙන ඉන්න එක තමයි හොඳ වැඩි. ඒක දිහා බලනකොට මේ විශේෂයෙන්ම බටේ රටවල් වල අද තියෙන තද බලමේ ආර්ථික අවපාතනයත් මානසික අසහනයත් පරිසර දූෂණයත් නිසා මිනිස්සු ඉන්නේ තාමත්ම අවිසිච්ච ස්වરૂපයකට මේ গুপ্ত ධර්ම, ගූඪ ධර්ම, භාවනා ක්‍රම සීඝ්‍රයෙන් හොයාගෙන. මේ දවස්වල හරියට වැඩි කියලා කියනවා ඒ දිනු රටවල් වල ඒ මානසික සායන වලට යන පිරිස. හරියට යනවා. ඒ වගේම ඒ සම්භාහණය කරගන්න තැන් වලට ස්වභාවික වෛද්‍ය ක්‍රම වලට හරියට ඇදිලා යන කාලයක් ඇවිල්ලා තියෙනවා. මොකද අද තියෙන අර දැඩි අසහනකාරී తত্ত্বය. අන්න ඒවයිදී මේ තියෙනා වූ මේ අසහනකාරී తত্ত্বය තද බල ඉල්ලුම අයුතු විදිහට ප්‍රයෝජන අරගෙන අවස්ථාවාදීව කටයුතු කරන්න හදනවනම් ඒක තමයි මෙතනින් කියන්නේ වැරදි තැන් වල යොදවනවා කියන එක. ඒකට කියනවා අවස්ථාවාදීයි කියලා. opportunities කියලා. ඉතින් ඒක මේ අර හොයාගෙන දුකටපත් වෙලා යන ඇත්තන්ට බොරදියේ මාළු බානවා වගේ කටයුතු හරියට සිද්ධ වෙනවා. ඉතින් ඌයිද වෙලා තියෙන්නේ ඌට විරුද්ධව කාටවක කතා කරන්න මොනවක් කරන්න බෑ මොකද ඒවා විශාල බලවත් සංවිධාන එහෙම නැත්නම් ඒත් බොහොම සැලසුම් සහගතවයි මේවා කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් පෙන්ලා දුන්නත් එතකොට අනවශ්‍ය සතුරු සාදා ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ අහුවෙන පිරිසට මොනවද කියන්නත් බෑ ඒත් ඉන්න අද බල ඔය අසහනකාරී තත්ත්වෙ නිසා ඒත් පිටුරු ගහේ හරි එල්ලෙනවා ගඟේ ගහගෙන යන වෙලාවේ. ආන් මේ වෙලාවේදී තමන් කල්යාණ මිත්‍යාගේ යුතුයකම වෙන්නේ තමන් දන්නා ශේෂ්ත්‍රය දන්නා බවත් නොදන්නා ශේෂ්ත්‍රය නොදන්නා බවත් කියලා විවෘතව කරගෙන යන්නේ. ඉතින් ඒක ගුරුවරයා ගාව තිබුණට හොඳ ගුරුවරයෙක් හොයන ශිෂ්‍යයා මේක ගුරුවරෙක් කිරීමේ හොඳ මිනුම් දණ්ඩක් බව උපමානයක් බව තේරුම් ගන්නට ඒක හරීම ඥාන සම්ප්‍රයුක්ත වැඩක්. ඒක උගාවක්ම කලාතුරකින් තමයි සිදුවේ කියලා හිතන තියෙන්නේ. නිසා මේ අස්ථානීය නොයදීමේ ගුණය සොයන්නගේ පැත්තට වැඩිය කල්යාණ මිත්‍රයාගේ පැත්තක හිටින්න ඕන. මේ නිසා වෙන්න ඇති සර්වචන් වහන්සේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්ම පෙනුම් පිළිවේ තමන් මේ කරන වැඩේ නිසා හොඳක් වෙනවනම් කරනවා මිස නරකක් මගේ අතින් නොවේවා කියන අදහසෙන් වැරදි වෙනවා නම් අඩු වැරදි වීමක් ප්‍රමාණයක් කරගන්න ඕනේ කියන බෝසත් අදහස අන්තිමටම උරගාලා අන්තිමටම පෙරලා ගන්න ඕන නිසා වෙන්නේ නැති සාරසන්ත කල්පලක්ෂයක් වැඩ කරේ. ඒක උන්වහන්සේ මේ බෝසත්ත්ව කාලේදීම මහා කරුණාවෙන් පුදුම විදියට සිද්ධ කරලා තියෙනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ සබ්බ පාපස්සාකරණං මොන જાති කෙරුවත් අනුසන්තෝෂ කරන්න හෝ Tamange ආර්ථිකයක් හිතලා හෝ පවක් වැරද්දක් අස්ථානයේ යෙදවීමක් කරන්න බෑ. ඒක එතකොට මේ ශිෂ්‍යයාගේ තමන්ගේ චේතෝ විමුක්තිය විතරක් නෙමෙයි ලොකු වැරදි ආදර්ශයක් වෙනවා. ඉතින් මෙන්න මේ ಗುಣ ටික කල්යාණ මිත්‍රෙක් සතුව තිබේ යුතුයි. ඒක ඒ චේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන්න අවශ්‍යින් පළවෙනි ආරක්ෂක මේ බංකරයක් වශයෙන් නැත්නම් ආරක්ෂක කපොල්ලක් වශයෙන් පාවිච්චි කරන්න ඕනේ Taman නිතරම කල්යාණ මිත්‍යාසුවක් තියෙනවා. ඉතින් ඒක ඒ මාතෘකාව ඉවර කරන්න ඉතලා එකක් කියලා නතර කරන්න ඕනේ. Taman හොඳ කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැතුව Taman හොඳ කල්යාණ මිත්‍ර ලැබෙන්නේ නැහැ. නිසා මේ ಗುಣ ටික ගුරුවරගෙන් බලාපොරොත්තු වෙන්න වගේම Taman තුලත් දවසින් දවස වැඩෙනවද කියලා බැලුවොත් වැඩෙන ප්‍රමාණය හැටියට හොඳ හොඳ කල්යාණ මිත්‍ර ඉස්සරහට ලැබෙයි. අන්න ඒ විදිහට කල්යාණ මිත්‍ර ඇසුර සාහිතික කරගත්තට පස්සේ දෙවෙනි කාරණාව තමයි අපි අද මාතෘකාවට මේ pāli පාඨයක් වශයෙන් ඉදිරිපත් කරේ පුණජ පරම්පික වේ බිකු සීලවා හෝති නැත්නම් මේ සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතෝ විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවිනෝ ඒ කියන්නේ ඒක තමයි නුපුහුණු නැත්නම් නුමුහුම් කරන ලද සමාධියක් චේතෝ විමුක්තියක් මුහු කරවා ගැනීම සඳහා අවශ්‍ය කරන දෙවෙනි කාරණාව. නැත්නම් සිංහලෙන් සාමාන්‍යයෙන් අපි කියනවා නම් සිල්වන්ත වීම. මේ සිල්වන්ත වීමේදී සීලය කියන පදය මේ වගේ සාස්ත්‍ව දෘෂ්ටියක් සහිත බුද්ධ ශාසනය වගේ ශාසනවල ලොකු ප්‍රතිෂ්ඨාවක් කරන් කරනවා. ඒක තමයි ප්‍රතිෂ්ඨාව වෙන්නේ. සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ සීලේක පිහිට. සීලේ පදනම් කරගෙන නැත්නම් සීලය මේ අත්තිවාරම් කරගෙන තමයි අපේ සමාධි ප්‍රඥා වැඩපිළිවෙල යන්නේ. ඔය විසුද්ධි මාර්ගය කියන මහ විශාල පොත කියලා තියෙන්නේ ඒ ගාථාවට විවරණයක් වශයෙන් සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපිනේකෝ බිකු සෝයිමං විජතේ ජාතං. අන්නේ කිතු පෙනවා සීලයේ ප්‍රතිෂ්ඨාව. ඒ සීලය අර කලින් කියාපු තාලට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන පෞරුෂයන් දෙන්න ගත්තොත් බලපාන ආකාර දෙකේ වෙනසක් නම් තියෙනවා. නමුත් මේ සූත්‍රය අපි කලින්ම තීන්දුව කරගත්තා මේ කියන්නේ ගොඩක් වෙලාවට චේතෝ විමුක්තිය පැත්තට යන සද්ධාව සීලය වගේ දේවල් ඉස්සර කරගත්ත චරිතයකට යෝග්‍ය වෙන ආකාරයට දේශනා කළා තියෙනවා. මේ සීලය කියන පොදු මාතෘකාව ගත්තාම ඒක පුරුෂයන් ඒ කියන්නේ චේතෝ විමුක්තියට බර ප්‍රඥා විමුක්තියට බර පුද්ගලයන් අතර දෙවිදියකට බලපාන. ඒක නිසා අපේ ශාසනයේ විපස්සනාව සුද්ධ විපස්සනා මුල් කරගෙන යන කෙනෙකුට සීලයේ තියෙන බැරෑරුම්කමත් එහෙම නැත්නම් සමතේ මුල් කරගෙන යන කෙනාට සීලයේ තියෙන බැලෑරුම්කමත් බලනකොට ඒ ආචාර්යවරු ඒ ඒ ක්‍රම විස්තර කරන ආචාර්යවරු විවිධාකාරට විස්තර කරනවා ඒක පිළිබඳව අසන්නොත් කතා කරන්නොත් දැනගෙන කතා කරන්න ඕන. ඒ නිසා මේ සීලය හුඟාක්ම වැදගත් වෙන්නේ නැත්නම් ඒකේ මේ සූත්‍රයේ සඳහන් කරන අද බලාපොරොත්තු වෙන විස්තර අනුව සඳහන් වෙන්නේ අර විදිහට සද්ධාවෙන් සමතේ මුල් කරගෙන සමත පූර්වාංගම විපස්සනාට බහි නැත්නම් විපස්සනා පූර්වාංගම සමතයට බහි නැත්නම් සීලේ එපයි කියන එකක් ඒකෙන් සඳහන් වෙන්නේ නැහැ. සීලය අවශ්‍යයි නමුත් ඒක ඒ පුද්ගල චරිතයට බලපාන ආකාරය වෙනස්. මෙන්න මේක සම්බන්ධයෙන් ඒ සුද්ධ විපස්සනා පැත්තෙන් පොත විස්තර කරන මහසී සයඩුගේ කතාව මම කලින් කතා කරනවා. අනිත් එක ඉඳ තියාගෙන. ඒකදී ඒ ශාන්ති සඳහන් කරලා තියෙනවා. අද මේ භාවනා ක්‍රමය මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ දිනු වෙලා යනකොට සමහරක් ඇත්තෝ මේ සීලයක් මෙච්චර පිරිසුදු වෙන්නේ නැතුව භාවනා කරන්න බැරිය ගීගේ ඉන්න ඇත්තන්ට සීලයක් නැතය ඒ ඇත්තෝ පාපතරය ඒ නිසා ඇත්තන්ට භාවනා කරන්න බැරිය කියලා විශාල වශයෙන් ශ්‍රද්ධාවට බරව කියන මේ ප්‍රකාශ නිසා ඒ තසෙල්ලක්කාර තරුණ පිරිස් අන්දමන්ද වෙලා තියෙනවා නමුත් මානසිකාරයේ අදහසක් තියෙනවා ඒ අත්තන්න මේ සීලය සීලේ වශයෙන් කියලා දුන්නොත් මේ අනවශ්‍ය විදියට ගැඹිරත්වයකටපත් කරන්නේ නැතුව ඒ ඇත්තෝ මේ විපස්සනාට උත්සාහ කරලා ඒ තුලින් සීලය හදාගෙන ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ සීලය මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියලා අත්‍යවශ්‍ය කරලා අනවශ්‍ය විදියට බරපතල කතා කිරීමෙන් මුලින්ම වැඩේට නොබහින්ද පිරිසක් නොබැහිමෙන් හානි කරගන්න පිරිසක් ඉන්නවා වාස්තාව අවස්ථාව පැහැර ගන්න පිරිසක් ඉන්නවා ඒ නිසා සීලය විස්තර කළ දෙන්න ඒ ස්වාමීන් වහන්සේ පොතේ අනේ පරිවර්තන කර පොතේ බුදුරජාන් වහන්සේට ඉදිරියටපත් වෙලා කිසිම සීල සමාදයන්කින් තොරව ඒ චිත්තක්ෂණයම සෝවාන් වෙච්ච හෝ රහත් වෙච්ච සෑම කෙනාගේම චරිතගෙන හරපාලා තියෙනවා ඒකදී අහලා තිනවා මේ මේ පුද්ගලයෝ බුදුරජාන් වහන්සේ ළඟට ඉදිරිපත් වෙනකොට ඊයත් මොකද්ද සමාදන් වෙලා හිටපු සීලය එහෙම ඒ දේශනාවේදී සීල සමාදන් වෙලත් නැහැ. නමුත් දේශනාව හමාර වෙනකොට ඒ අත්තු යම් යම් සාක්ෂාත් කරන සිද්ධ කරගෙන කියනවා. එතකොට කොහොමද සමාදාය සික්කත සික්ඛාපදේශු කියන විදිහට සීලයක තියෙන බලපෑම සීලයක තියෙන බැරෑරුම්කම මෙතෙන්දි බලපාන්නේ කියලා. උන්වහන්සේ නිසා පෙන්වා දීලා තියෙනවා මේ සීලය කියන වචනේ වෙනුවට සංවරය කියන වචනේ ගත්තොත් ඒ සංවරය පස් ආකාරයකට සිද්ධ වෙන එක අටුවාවක් පිළිඅර ගන්නවා. ඉතින් පළවෙනි එක තමයි සීල සංවරය. සීල සංවරය තමයි අපි ඔය මේ සූත්‍රයේදී මතු කරගන්න හදන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හෝ ශික්ෂාපද සීලය වශයෙන් ගන්නේ සීල සංවරය. නමුත් ඊට අමතරව මේ සීල සංවරට අමතරව ඥාන සංවරය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තමන් ප්‍රඥාවෙන් සපයාගත යුතු සංවර යුතු පැත්තක් තියෙනවා. ඊගාවට කන්ති සංවර කියලා ඉවසීමෙන් සංවර කරගත යුතු පැත්තක් තියෙනවා. විරිය සංවර කියලා වීර්යයෙන් සංවර කරගත පැත්තක් තියෙනවා ආන්නේ විදිහට මේ සංවරය විවිධාකාරයි අන්නේ සතියෙන් සංවර කරගත පැත්තක් තියෙනවා මේ විදිහට සංවරය විවිධාකාරයි අන්නේ මේ විදිහට මේක විවිධාංගීකරණය කරලා බැලුවොත් අද කාර්යබහුල ජීවිත ගත කරන නමුත් ප්‍රබුද්ධ මනසක් ඇති තරුණ කොටස් වලට මේ සීලය කියලා කියන්නේ තනිකර ශික්ෂාපද සීලයමයි කියලා කියන්නේ නැතුව අපි වෙනට සංවරය කියන වදේ ගත්තොත් එයාට උත්සාහ ගන්න ඉඩ තියෙනවා. ඒතකොට සති සංවරයෙන් පටන් අරගත්තාම පස්සේ සීල සංවරයට යන්න පුළුවන්. සීල සංවරයෙන් පටන් ගත්තාම පස්සේ සති සංවරයට යන්න පුළුවන්. අන්න ඒ විදිහට දෙක අතර ප්‍රත්‍යুৎপন্ন භාවයක් තියෙනවා කිව්වොත් කාට හරි ඒක උත්සාහ කර බැලීමේ අභියෝගය විවෘත භාවය වැඩි වෙනවා. මගේ චරිත පුද්ගලිකව ගත්තොත් මට එදා ඉඳලම එහෙම කවුරු සනගන්න හෝ මාව මේ දඩි කරගන්න සීලයක් රැකීම පිළිබඳ උනන්දුවක් තිබුණ මිනිස්සෙක් නෙවෙයි. සීලේ කඩන්න ඒ තරම් තද උනන්දුවක් තිබුණත් නෑ. මොකද කැඩුවයි කියලා හම්බෙන විශේෂ ලාභයක් තිබුණේ නෑ. ඉතින් සීලේ රකින්න ඕමනාවක් තිබුණෙත් නෑ. ඉතින් ඒ නිසා කවුරු හරි ඒ දවස්වල නරක පුරුද්දක් වශයෙන් මේ මම සාමාන්‍ය ප්‍රමාණයට දුම්බීම කරගෙන හිටියා. ඒකට කවුරු හරි මට කරුණු කියන්න ආවොත් මම පැයක් හරි දෙකක් වුණත් එයාට විරුද්ධව කතා කරනවා උඹට මොකද? මට මේ මේ ආනිසංස තියෙනවා මම බිව්වා උඹට මොකද? මොනම විදිහකින්වත් මට ඔලුව උස්සන්න තියා මම කාටවත් ඔලුව උස්සන්න තියන්නේ ඒ තරම් ඔලොමල තාලෙට ඒවත් එක්ක ගැටලුවා. ඒ නිසා මට මේ සති සංවරය උගන්නපු ස්වාමීන් වහන්සේ මතක් කරේ ඌ නතර කරන්න එපා ඌයි හේම තිවිච්චාවයි තියෙද්දි කරන වැඩේ සිහියෙන් කරන්ද කරනකොට Tamanට තේරෙයි ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. ඒක වැටහෙනකන් ඒක නතර කරන්න හෝ වැඩි කරන්න යන්න බයි කියලා. ඉතින් මේක මට බොහෝම උදව් උපකාර වුණා. උදව් උපකාර වෙලා අද මම මේ ඉන්න තත්ත්වයට එන්න ඒ සති සංවරයේ ඉස්සර වෙච්ච එක මට උදව් වුණා. ඉතින් ඒකක් මදි. ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය කියලා ඒ සංවර රාශියක් තියෙනවා. අන්නේ සංවර රාශියේ මුලටම සීල සංවරයේ තියෙන බව පිළිඅර ගන්න ඕනේ. මේක සාසනයක මේ වගේ 5000ක් කල් පවතින සාසනයක පැවතියේතු අවතුම් පැවතුම් ආචාර මේ ධර්ම කියන නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර පුංචි කළ සලකනවා කියන එක නෙවෙයි. මේ අදහස් කරන්නේ මම මේ මහසිකාඩ ස්වාමීන් වහන්සේ අදහස් ඉදිරිපත් කළා යම් කිසි කෙනෙකුට කිව්වොත් මෙන්න මේ මේ සීලයක් ඇති කෙනාට විතරයි මේක කරන්න පුළුවන් කියලා ඒක කොච්චරද කියලා ප්‍රශ්න කරතයි. එනිසා අද්දුම ලංසෝ දෙන්නේ පන්සිල්. හරි. ඒක ඒක අපි කවුරුත් පිළිගන්නේ මොකද පංච කියන්නේ බුද්ධ ආගම නෙවෙයි පංච කියන්නේ මානව ධර්මය. කවුරුත් පිළිගත යුතුයි. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මේ පංචිල් කොච්චර වෙලා රැකලා තියෙනවද පරියන්කට යන්න ඉස්සලා. කිසිම තැනක සඳහනක් නැහැ සාසනයේ. කිසිම තැනක මේ පංචිල් සතියක් රැකලා තියෙනවද මාසයක් රැකලා තියෙනවද අවුරුද්දක් රැකලා තියෙනවද. ඒක එක චිත්තක්ෂණයයි බුදුහාමුදුරෝ ඉල්ලන්නේ. බණ කියන වෙලාවෙදීම Tamanට ඒ සීල අදිෂ්ඨානය සිද්ධ වෙනවා නම් එතන ඉඳලා ඥාණයට වටගෙන එයාට සති සංවරය තුලින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේක සමහරු වරදොල තේරුම් අරගන්නවා. මොකද වරදොල තේරුම් අරගත්තයි කියලා කියන්නේ මේ ඥාන සංඝ ඥානවන්තසාය පඤ්ඤාවත්නසායන් ධම්මෝ මේක ධර්මයේ තියෙන ඥානවන්තයන් සඳහායි කියලා සීලෙ නැති වුණාට කමක් නැහැ කියලා අර තලගොයක් අපර අපර ගොයක් තලගොයක් කරගන්න හදන වෙලාවලුත් තියෙනවා. ඒකෙන් ගියත් තන්ටත් ලොකු අපහසුතාවකට පත් වෙලා ඉන්න බව භාවනා ශේෂ්ඨ හැදෙනකොට හොඳට දැක ගන්න පුළුවන්. ඒකත් අපි වළක් කරනවා. අපි මේ අපේ කරුණු දැක්වීමෙන් හේතු කරුණු දැක්වීමෙන් පමණක් අපි විසින් පැවතිය ඇති අවතුම් පැවතුම් රකින්නේ නැතුව මේක ඥාණයෙන්ම භාවනාවෙන්ම වීර්යයෙන්ම ශාන්තියෙන්ම රකින්න පුළුවන් කියලා ගත්තනම් ඒත් අපි අන්තවාදයකට. එහෙම නැත්නම් ඒට ඉතලා අනිවාර්යයෙන්ම පංචිල් අටසිල් දසසිල් සාමනීර සිල් උපසම්පදා සිල් විය යුතුයි කියලා ගත්තොත් ඒත් අපි අන්තවාදයකට වැටෙනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව සීලයත් ආ වූ බරධාරකම. සීලයත් ආ වූ ගැඹුර අපි තේරුම් ගන්න උත්සාහ කරනවා නම් එකක් ඉස්සර කරන්න ඒ මොකද්ද? මෙන්න මේ කියන විවරණයට සීලය විස්තර කරන්න පුළුවන් ඉන්නේ භාවනාවට බැසගත් කෙනෙකුට පමණයි. තාම බුද්ධ ආගම පොතේ සීමාවේ තියෙන කෙනෙක් නම් හෝ නැත්නම් දාර්ශනික වශයෙන් කල්පනා කරගෙන ඉන්න කෙනෙකුට මේ විදිහේ සජීවී විදිහට සීලය පිළිබඳව ඒ පැත්ත මේ පැත්ත දාන්න පුළුවන් කමක් නැහැ. ඔය භාවනාවට බැසගත්ත කෙනෙකුට නම් මේ ක්‍රම දෙකම වැදගත් වෙනවා. දෙකම ඉඩ තියෙනවා. මොකද්ද? කලින් සීලෙන් පටන් අරගෙන ඊට පස්සේ ඒ සතිය ඥානය, ශාන්තිය, වීර්ය වගේ දේවල් වඩන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතියෙන් පටන් අරගෙන පස්සේ සීලයට යන්න පුළුවන්. මේ දෙකම ඉඳ තියනවා කිව්වට පස්සේ ඒක මේ මේ Tamanට නීති කඩන්න අවස්ථාවක් කරගන්නව වෙනුවට ඒ වත ගහගෙන අරකින් බැරනම් මේකෙන් මේකෙන් බැරනම් අරකින් කියලා කරගෙන යන කෙනෙකුට ඒක ලොකු ආරවණාවක් වෙනවා. ඒකට හොඳ කතාවක් තමයි ඒකට දෙන ධෛර්යය දෙන කතාවක් තමයි මේ සීලය ඇත්ත වශයෙන්ම සම්පූර්ණ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. සෝවාන් භාවයේදී අපිට බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසේතේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේ සීලේ සමන්නාගතෝ කියලා ලකුණු හතරක් හම්බ වෙනවා. බුදුහාමුදුරගේ නොසැලෙන ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ සෝවන් වුණාට පස්සේ තමයි. එතකන් හම්බ වෙන ශ්‍රද්ධාව සැලෙන ශ්‍රද්ධාවක්. ධර්මයේ පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් ලැබෙන්නේ සෝවන් වුණාට පස්සේ. ධර්මයේ සංඝයාගේ හිතුවාංශය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක් එන්නේ ඒක වහනට පස්සේ. ඒ වගේම තමන්ගේ ආර්යකාන්ත සීලය පිළිබඳව අවික්කප්පසාදයන් නොසැලෙන සද්ධාාවක් එන්නේ විශ්වාසයෙන් කටයුතු කතා කරන්න පුළුවන් වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඒ නිසා අපි කියනවා නම් සෝවාන් වීම සඳහා මෙන්න මේ මේ ආකාර සීල කැබේ යුතුයි කියලා අඩුම ලංසුවර කලින් කිව්වා වගේ අපිට මේ පංචිල් පද පහ ගන්න පුළුවන්. ඉතින් ඉහළ තියෙන තරමට හොඳයි. නමුත් ඒක නෑ කියලා නුසුදුසුසේ කරන්නේ නැතුව ඒ පුද්ගලයාට විවෘත කළ තියෙන අනිත් අංශ ටික අනිකුත් දොරවල් ටික විවෘත කළා කියලා කතා කරන්න පුළුවන් නම් එතකොට මේක බුද්ධාගම කියලා කියන්නේ විශ්වගත ආගමක් බව එහෙම නැත්නම් මුළු මානව ප්‍රජාවටම පැතිරිච්ච එකක් බව තීන්දු කරනවා විතරක් නෙවෙයි විශාල ලොකු අර්ථයක් එළියට එනවා මොකද්ද කිසි කෙනෙකුට මේක පිළිබඳ අධිකාරියක් නැහැ කාටවත් කියන්න බෑ අසවල සුදුස්සෙක් කියලා අසවල නුසුදුස්සෙක් කියලා ඒක තමනුයි තීන්දුව කරන්න ඕනේ තමන්ගේ සීලය අනුව තමන් හිතපු තැනට වැඩිය අද යම් ප්‍රමාණයකට ඩිංගිත්තක් හරි උසස් තත්වයකටපත් වෙනවා නම් ඒ බුද්ධිලට අයිතියක් තියෙනවා ඔය ඇඟිලි දික් කරන සුචරිතවාදී පැත්තකට ගොඩ ඉඳලා පියන අයට උපදෙස් දෙන උපදේශක පැත්තකට දාලා කරගෙන යන්න. එන්නේ මේ ගැම්ම අන්න මේ කිසි කෙනෙකුගේ අධිකාර ශක්තියට යට නොවන ගතිය දකින්න නම් සීලයේ මේ කියන පැති දෙක දැක ගන්න ඕනේ. අන්න ඒක දැක ගන්නකොට අර කලින් කියාව පුද්ගලසේ ભેද දෙක වැඩගත් වෙනවා. චේතෝ විමුක්තිය හොයන සමත පූර්ණංගම ඇත්තන්දන සංවර සීලයම නැත්නම් සීල සංවරයම නැත්නම් ප්‍රාතිමෝක්ෂයම නැත්නම් ශික්ෂාපද සීලයම බොහොම බරට බලපං. විපස්සනා පූර්වංගම යන ඇත්තන්ට ඒක වෙන පැති වලින් පිළියම් කරගන්න ඉඩ පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේ දෙන්නම ඒ කියන්නේ ශික්ෂාපද සීලය මුල් කරගෙන යන කෙනත් එහෙම නැත්නම් සංවර සීලයක් සති සංවරය වගේ මුල් කරගෙන යන කෙනත් ටිකක් ඉස්සරහට යනකොටම එnde එnde එnde ඒ පුද්ගලයන්ගේ සමාජයට තියෙන බය අඩු වෙනවාමයි. ඒ වගේම මේ පුද්ගලයාටත් දැනෙනවා මේ යන ක්‍රම නිසා Tamanට සමාජයෙන් තියෙන බයත් අඩු වෙනවා අභය ලැබෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට මේ දෙක පටලවා ගත්තොත්. ඒ කියන්නේ විපස්සනා පූර්වංගම පඤ්ඤා විමුක්තිය හොයාගෙන යන්න තරම් උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙකුට කවුරු හරි අම්මතර සීලයක් පටවන්න ගියොත් එහෙම නැතුව මේ සමත පූර්වාංගම යන කෙනෙකුට නෑ සීලය ඕනේ නෑ ඕන විදිහකට යන්න පුළුවන් කියන විදිහට බණ කිව්වොත් ওই දෙකෙන්ම දෙන්නගෙම තියෙන වික්ෂිප්ත භාවය වැඩි වෙලා බය වැඩි මේ නිසා මේක හරියට තේරුම් අරගෙන කරන්න භාවනා කරන ගමන් තමන් යොදවලා බලන්න ඕනේ මේ තමන් ඇත්තටම සමත පූර්වංගම පුද්ගලයෙක්ද විපස්සනා පූර්වංගම පුද්ගලයෙක්ද ඒ අනුව මට ගැළපෙන්නේ මොන සීලයේද කියන්න නම් ඔන්න අපිට ධර්මයේ උපමානයක් වෙනවා කෝදුවක් වෙනවා ඒක අපිට පෙර දැක්මක් වෙනවා එහෙම නැතුව මේක කඩේ තිබුණ පළියට අරගෙන මල්ලේ දාගත්තා වගේ කරගන්න ගියොත් අවුලකටපත් වෙන්න ඉඩ තියෙනවා සර්වඥයන් බොහොම බර වටිනා තනක් දීලා තියෙනවා සීලයට නමුත් ඒක සඳහන් කළ තියෙනක ප්‍රඥාවන්තයර තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පඤ්ඤාව මේ සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලා. සීලවතෝ <clears throat> සීලවතා සිල්වතා තමයි ප්‍රඥාව තියෙන ප්‍රඥාව තමයි සීලේ තියෙන්නේ. එහෙම නැතුව කවුරු කිව්වට කවුරු පටවැව්වට නැත්නම් අපි කාගේ සීලේ අවසන්ද ගියාට ඒක සරුවත් විශයක්. ඒක මේ පු탁 යන පස්සේ පහළ වෙච්චි අපිට තීන්දුව කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපිට එන්න ඕනේ සීල පරිභාවිතෝ පඤ්ඤා හෝති පඤ්ඤා පරිභාවිතෝ සීලං හෝති සීලේ පරිභාවිත හොඳට කරපු කෙනාටමයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාව හොඳට පිළිසු කරපු කෙනාට විතරයි සීලේ තියෙන්නේ ඒ නිසා සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සිල්වතාටමයි ප්‍රඥාව ප්‍රඥාවන්තයාටමයි සීලය යත්ත සීලං තත්ත වඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං යම් තැනක සීලය කියනවා එතන ප්‍රඥාව තියෙනවා යම් තැනක ප්‍රඥාව තියෙනවා එතන සීලය කියනවා ඒ නිසා සර්වඥාන්සේ සීල සම්පඤ්ඤා භික්කවේ ලෝකයේ ලෝකේ අක්කමක් අග්ගමක්ඛායති කියලා සඳහන් කරනවා සීලය ප්‍රඥාවයි තමයි මේ ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඉතින් ඒකට මේ සීලය කෙනෙකුගේ වගකීම වශයෙන් තමන් මේ විමුක්තියක් හොයනන කෙනෙක් වශයෙන් කොයි විදිහට බලපානද කොයි විදිහට සොයා බැලිය යුතුද කියන එක තමයි <clears throat> විශේෂයෙන්ම සමත පූර්වංගම පැත්තේ යනකොට තමයි සඳහන් කරන්නේ පහති මොක්ක සංවර සංගතෝ විහෙතරත විහෙරත ආචාරකෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවින. පහති මොක්ක සංවර සංවරයෙන් පහති මොක්ක සංවරයෙන් සංවර වෙන්න ඕන. ඒ කියන්නේ භික්ෂුවක් නම් මේ 227ක් සිල්පද තියෙනවා. ඒ සිල්පද එක එකක් හොඳට නම් වශයෙන් දැනගන්න ඕන. අපි සුමාන දෙක කර කර එකතුලා ඌව කටපාඩම් කරලා හරි පොතක් බලන්න කියෝනෝක තමයි පෝය කරනවා කියලා කියන්නේ. ඒ වගේම සාමාන්‍ය රැත්තන සුමාන දෙක කර කර සිල්පල අලුත් කරනවා. නබේ භාවනා කරන ඇත්තන්ට අපි සුමාන දෙක කර කරයක් ඒ අටසීල අලුත් කරනවා. ඒ විදිහට අලුත් කිරීම තුළින් තමයි මේ රකින්න සීලය මේකයි කියලා තේරුම් ගන්නවා. ඒ නිසා ඒක දන්නේ නැත්තම් බුදුජානනාද සඳහන් කර තියෙන්නේ යම් ගොපල්ලෙක් Tamange පත්තේ ඉන්න හරක් ගන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයා හොඳ ගොපල්ලෙක් නෙවෙයි එයාට බෑ හරක් වකින්න. ඒ නිසා Taman කොතර සීලයක් සමාදන් වෙලා ඉන්නවද ඒ සීලය පිළිබඳ අවබෝධයක් තියෙනවා සමාදාය සික්කත සික්ඛාපදේසු. ශික්ෂාදයක් පිළිබඳව සමාදන්ව රකින්නවා කියුවට පස්සේ වෙන ආගම් වල වගේ මේක කමාන්ඩ්මන්ට් නෙවෙයි. කවුරුත් විසින් අපිට මේක නොකළොත් මෙහෙම කරනවා මෙහෙම කරපල්ලා නොකරොත් මෙහෙම අපායට තල්ලු කරනවා නැත්නම් දිවි ලෝකයට යනවා කියන වගේ බය කිරීමකින් කරන දෙයක් නෙවෙයි ඥාණයට මුසු කරවන්න ඕන. මේක සම්බන්ධයෙන් මේ හිට ගන්න කතාවක් කියනවනම් මම අහපු එකක් මේ අපිත් එක්ක හිටියා ඒ දවස්වල ඔය ස්වීඩන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේගේ පියාගෙම ඉතාලි ජාතිකෝ බොහෝමත්ම උග්‍ර කතෝලික ආගම අදහන ඇත්තෝ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේත් මුල් කාලේ ඒ පිළිබඳව හොයලා තියෙනවා. ඒක හොයනකොට යන්න සිද්ධ වෙලා තියෙනවා ඒ කතෝලික අරණ්‍ය සේනාසනවල. ඒවා මෙව්වත් එක කිසිම වෙනසක් නැහැ. ඒක සම්පූර්ණ කන්දක් උඩ ඉතාමත්ම මනරම්තාවට සම්බන්ධද ගුණගලි සංකීර්ණකෙන් සමර්ථ වෙනවා. දාන ශාලාවක් වෙනවා, භාවනා ශාලාවක් වෙනවා, දේව මන්දිරයක් තියෙනවා. උඩට ගිය කෙනෙක් ආයෙ එන්නේ නැහැ. ඒකෙමයි සම්පූර්ණ ගත කරලා යන්නේ. ඒකට පැවිදි ජීවිතයක් මං කියන වචනම පාවිච්චි කරන්නේ. කවදාකවත් මුදල් පාවිච්චියක් නැහැ. කවදාකවත් කාන්තාවන් උඩට යන්න දෙන්නේ. ඉතාමත්ම සද්ධාවෙන් එක රකින්න. ඇයි ඒකට ගරු කරන්න වටිනායි කියලා කියනවා. ඒ තරම්ම යැත්තෝ මේ මේ ඒ වැඩේ කරනවා කියලා. නමුත් එක්කෙනෙක්වත් දන්නේ නැතිලු ඇයි මේ මොකද මේ හැන්දාවට නොකා ඉන්නේ මොකද මුදල් පාවිච්චි කරන්න එපයි කියන්නේ මොකද මේ කාන්තාපක්ෂයට එන්න එපයි කියලා කියන්නේ දන්නේ නැහැ නමුත් ඒගොල්ලෝ ගෞරව කරනවා. සද්ධාවෙන් ඒ දේ රකින්නවා. ආයතනයක් වශයෙන් රකින්නවා. ඒ ස්වාමීන් වහන්සේලා කිසිසේත්ම සිවිල් නීතියක් බලපාන්නේ නැහැ. තාමත්ම ඡාන් ජීවිතයක් හැම කෙනාටම එකාකාර සමාන කාමර දෙකක් හම්බෙලා තියෙනවා. පොදු දානශාලාව, පොදු බානශාලාව, පොදු මේ දේව මන්දිරේ තියෙනවා. ඉතින් ඒ කට්ටිය ඒ ස්වාමීන් වහන්සේ මෙහි ඇවිල්ලා හොඳට විනය බැලුවා. පහලලා කිව්වා යම් දවසක බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද වශයෙන් ඇයි මේ හැන්දාවට කෑම කෑම ගැනීම විකාල භෝජනේ පනවලා තියෙන්නේ? ඇයි මේ මුදල් පරිහරණය කිරීම එපයි කියලා තියෙන්නේ? ඇයි මේ නාට්‍ය ගීත ගැයුම් ගැයුම් ආදී මේ වගේ දේවල් නැත කරන්න කියලා දැනගත්තොත් වැඩියෙන්ම මේ හේතු දැනගත්තොත් වැඩියෙන්ම සන්තෝෂ වෙන පිරිස ඒ අරණ්‍ය වාසීවට භාවනා කරන්නේ කතෝලික ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් කියලා. මොකද ඒත් ඒක හරියට කරනවා නමුත් හේතුව දන්නේ නැහැ. මොකද්දෝ තනකින් හරි වචනේ හම්බෙලා තියෙනවා හේතු කරුණු දන්නේ ඊයදින් බලනකොට මේ සීලේ තියෙන ලොකු ප්‍රඥාවක්. මේක අපිට වෙලා තියෙන අපි ලද්දාකටම මේක තියෙන නිසා අපිට පේන්නේ සීලය කියලා කියන්නේ පැටවිල්ලක්. එහෙම නැත්නම් කවුරු හරි විසින් අපට ඇනවිල්ලක් කරනවා කියන්නේ. දැන් හොඳට ප්‍රඥාවෙන් තේරුම් අරගත්තොත් මේ සෑම දෙයක්ම හදලා තියෙන්නේ භාවනාවට යාදෙන තාලෙටයි. අන්න මේ භාවනාවට යාදෙන තාලේ දැනගෙන තියෙද්දි සීලයක් රැකලා ඒ නැති වෙන විපිලිසරකම නැතිකම භාවනාවට පාවිච්චි කරන්නේ නැත්නම් මොකද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. පිච්චර වටිනා සීලයක් රැකලා භාවනා නොකරනවා නම් එතකොට මොකද තාක්ෂි? අර ඇත්තෝ ඒක රකින්නවා හේතුව දන්නේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරන සාමාන්‍ය ඒ ආගමේ තියෙන භාවනා ක්‍රමකට පාවිච්චි කරනවා ඇති. මේ දෙකේදිම පේන තියෙන මොකද්ද පුස් භාවයක් සහ කෝම්බයක් හිස් භාවයක්. සරුවත් යන සඳහන් කර දෙනවා අවිපටිහාරත්ථාය ආනන්ද කුසලාන සීලාන. ආනන්දේනේ කුසල සීලය එකක් සඳහායි. නැත්නම් ඒක ස්වභාවයෙන් යොමු වෙන්නේ මොකේද? අවිපටිසාර භාවය. අවිපටිසාර භාවය කියන්නේ හිතේ අන්දමන්දකම නැතිවීම සඳහායි. හිතේ කලකොලකම නැතිවීම සඳහායි. ඉපිරිසර බව කියලා කියන්නේ අන්දමන්දකම. ඒ නිසා සීලයක් රකින්නවා නම් ඒ පුද්ගලයාගේ හිතේ අන්දමන්දකම එන්නේ එන්නේ අඩු වෙනවා. මේ අන්දමන්දකම අඩු වීම තමයි ඔය චේතෝ විමුක්තියට ආසන්න කාරණාව. ඒ නිසා සීලය පිළිබඳ හොඳ විසරද දැනුමක් ඇති කරන පොත්පත් ලියලා දාර්ශනික වශයෙන් කල්පනා කරත් සමත භාවනාවට ওই දර්ශනා භාවනාවට නොකරනවා නම් නොයදනවා නම් ඒකත් නිකන් පොතේ උරේ පාටපත් වෙනවා. ඒ වගේම තව පැත්තකින් කියනවා නම් බුද්ධාගම ඇතුලේ තියෙන වැඩක් සීලය අවශ්‍ය නැහැ. අපිට මේක ප්‍රඥාවෙන් විශ්න ගන්න පුළුවන් කියලා මේ විපස්සනාවෙම කරන්න හදනවනම් අනතුරු වගවන්න පුළුවන් ඒකෙන් කෙනෙකුට මානසික අසහන එන්නේ ඉඳී තියෙනවා. සීලෙන් ආරසා නොවුනොත් මානසික අසහන එන්න ඉඩ තියෙනවා. එහෙම වුණාට පස්සේ ඉතින් මේ භාවනා කරලා පිස්සු වදුනායි කියලා කියනවා. ඒක දවසක් ඒක අපේ අපවත් ඉති නායක හාමුදුරන් ආපු වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ භාවනා කරලා මිනිසුන්ට පිස්සු වදිනවා කියන මොකද කියන්නේ කියලා හිනායලා කිව්වා භාවනා කරලා පිස්සු වදිනවා නෙවෙයි නම පිස්සු භාවනා කරනවා කිව්වා. සීලයක්වත් නැති ඇත්ත කියලා භාවනා කරන්න ගියාම පිස්සු තද වෙනවා. ඉතින් මෙව නොවෙන්නයි මේ සරුවචනාංශයේ මේ මේ ගියාමකට මතක් කරන්නේ මේ ගිය උඹට නොමුහුකුරාගිය මුහුකුරාගිය නැති චේතෝ විමුක්තිය මුහුකුරවා ගන්න ඕන හොඳ කල්යාණ මිත්‍රෙක් සාලමිත අස්වත්‍යා ගන්න ඊගාට මේ සීලය පිළිබඳව තමන් පිළිබඳව සීලය පිළිබඳව තමන්ට ආත්ම විශ්වාසයක් තියෙනවා විශ්වාසයක් තියෙනවා නම් විපිලිසරකම එන්නේ නැහැ ඒ නිසා අපිට යම්ම වෙලාවක භාවනාවේදී විපිලිසරකමක් එනවා කියලා හිතමු හිත අරමුණේ හිටින්නේ නැහැ මීයද්දෙක් මීයක් අරගෙන ගියාම මීමැස ඔලුවට කරකෙනා වාගේ හිත අවිස්සනවනම් අපිට කාරණා දෙකක් කල්පනා කරන්න පුළුවන් එකක් තමයි අපේ අරමුණට හිත හරියට එල්ලවීමේ සමාධිමය උපක්‍රමන දෝෂයක් එහෙම නැත්නම් සීල දෝෂයක් මේ දෙක තේරුම් ගන්නේ නැතුව සීල දෝෂයක් තියදී සමාධි භාවනාවේ නැත්නම් සමත භාවනාවේ උපක්‍රම කොච්චර යෙදුවත් මේ කටයුත්ත හරියන්නේ නැහැ ඒ වගේම තමයි සම්මත භාවනාවක් නැත්නම් සමාධිය වැඩි වීම සඳහා ආරමුණට හරියට හිත එල්ල කිරීමේ තාක්ෂණය දන්නේ නැතුව නැත්නම් මේ භාවනා කරන්නේ ඒකටයි කියලා එක පිසුදු කරගන්න නැතුව කොච්චර සිල් රැක්කත් භාවනාවේ හිත ඇවිස්සෙනකොට ඒත් හිත දෙකිට දහරු වෙනවා දෙකට ඇදෙනවා දෙතාවර වෙනවා මගේ සීලය දුර්වල වෙලා කියලා. ඒකත් ඒ පුද්ගලට තේරුම් ගන්න බෑ. ඒක නිසා මේ දෙක වෙන්කොට හරියට දැන ගැනීමටයි අර ඉස්සරව ඉස්සලා කියපු කල්යාණ මිත්‍ය අවශ්‍ය කරන්නේ. ඒ කල්යාණ මිත්‍රණතු හරි අමාරුයි. මේ මට මේ විචිප්ත භාවය කියලා තියෙන්නේ අරමුණට හිත යදවීමේ සමාධි නිමිත්ත පිළිබඳ කුසලතාවයක් දුර්ලභමත්ද සීලයක දුර්ලභමත්ද කියලා හිතන්න අමාරුයි. ඉතින් ඉතින් අපිට තියෙන එකම ක්‍රමය තමයි තවත් ඒ වගේ භාවිත හිතක් ඇති කෙනෙක් එක්ක සාකච්ඡා කරලා බලන එකයි. සාකච්ඡා කරනකොට ඒ පුද්ගලයාත් අනික් කෙනා කරේ අනුකම්පාවෙන් අහගෙන ඉඳ එක්ක සීලමය උපක්‍රම නැත්නම් සමාධිමය උපක්‍රම දෙනවා. අන්නේ දෙකේදී සීලමය උපක්‍රම හරි ගිය ගමන් මේ විපිලිසරකම නැතිවීම තමයි <clears throat> සර්වඥාන්සේ තාපික කළා කියන්නේ. ඒ නිසා සර්වඥාන් සඳහන් කරලා තිනවා සීලවතෝ භික්කවේ සීලවන්තස්ස න චේතනාකරණීයෝ අවිප්පටිසාරෝ මේ uppajjati iti. uppajjatuti ධම්මතායේ සා භික්කවේ සීලවන්තස්ස සීලවතෝ සීලවන්තස්ස අවිප්පටිසාරෝ. මහණෙනි මේ සිල්වතාට සීලවතෝ සීලවන්තස කියන පද දෙකම පාවිච්චි කරනවා. සිල්වතාට සීලවන්තයාට චේතනා කළ යුතු නැහැ, පැතිය යුතු නැහැ, යාඥා කළ යුතු නැහැ. අනේ මගේ හිත පිපිලිසර නොවේවා කියලා යාඥා කළ යුත්තක් නැහැ. ඒක ධර්මතාවයක් සිල්වතාගේ හිත විපිලිසර වෙන්නේ නැහැ. ඒක මම මේ ධර්ම රාජ වශයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරන දෙයක්. නිසා සීලවතෝ භික්කව සීලවන්තසන චේතනා කරණීයෝ අවිප්පටිසාරෝමේ uppajjatu. ධම්මතායේසා භික්කවේ සීලවන්තස්ස සීලවතෝ සීලවන්තස්ස අවිපටිහාරෝ. එනිසා මේ විපිලිසර කම කියන එක තමයි අපි භාවනාදී මුලින්ම අත්දකින භයානක කම්පණය. අන්නේ කම්පණයේදී අපි සීලයෙන් ගැලවිය යුත්තේ සමාධියෙන් ගලවන්න බෑ. ඒ වගේම සමාධියෙන් හරියට අරමුණට නිසි වීරියක් එල්ලයක් යොදා ගන්න දැන් කෙනාට කොච්චර විල්ලක්වත් පිපිලිසරකම යන්නේ නැහැ. මේ දෙක එකට එකට යාවීම තමයි ප්‍රඥාවෙන් කරන කෘත්‍යය. සිල්වත් හරියට සමාදන් වුණාට පස්සේ ඒක පිළිබඳ විශ්වාසයක් ආවට පස්සේ සමාධියට හිත දාන. සමාධියට තමයි හරිය ගියා නම් ඔන්න විපිරිසර භාවන ඇතිවීමෙන් තමයි තේරුම් ගන්නවා දැන් මට ඉහළ ඉහළ දහ අවස්ථා පෑදුනා විතරක් නෙවෙයි මට දැන් සහතිකයක් වෙනවා මේ චිත්තක්ෂණය මට සීල තියෙනවා. ඒ කියන්නේ මම අභව්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේම හරියට අරමුණට ඒක එල්ල වුණොත් විප්ලිසරකම නැතිකමත් එනවා. එතකොට ඒක සීලයෙන් හම්බෙච්චි උදව්වක්. එතකොට ඒ මේ යම් කිසි කෙනෙකුට විපිලිසරකම නැති වුණා නම් එතකොට අවිපරිධාරස්සක අවිපරිධාරස්සකෝ භික්කවේ න චේතනා කරණියෝ පානෝජ්ජං මේ uppajjatuති ධම්මදායේසා භික්කවේ අවිපරිධාරස පාමෝජ්ජං මහණි යම් කිසි කෙනෙකුගේ හිත කලකොල නැතිනම් යම් කෙනෙකුගේ හිත අන්ධබන්ද නැතිනම් විපිලිසර නැතිනම් උන්දට ආයේ මේ ප්‍රාර්ථනා කරන දෙයක් නෑ යදින්න දෙයක් නෑ බගෑපත් වෙන්න දෙයක් නෑ අනේ මගේ හිතට තරුණ ප්‍රීතිය පහළ වේවා මට අනේ ප්‍රමෝදය පහළ වේවා කියලා ධම්මතාවයේ සාධිකවේ අවිපටිසාරත් පාමොජ්ජං අහනි මේ ධර්මතාවයක් තමයි විපිරිසර නැති හිතට ප්‍රමෝදයක් පහළ වෙනවා මම සිල්වන්තයි කියලා හරි ප්‍රමෝදයක් පහළ වෙනවා එහෙම නැත්නම් මට දැන් මේ වෙලාවේදී අරමුණ මීමැසි කොටියේ නැවත එකතු වුණා වාගේ ගුණුවකට ආවා හිත කය යම් ප්‍රමාණයකට සංසිඳුණා කියලා ධර්ම ප්‍රීතිය පහළ වෙනවා. ඉතින් අර සීලයක් දැන් මට ගුණ වුණා මේ සමාධියට අවශ්‍ය කරන කරුණු ගුණ වුණා කියලා මේ කාරණාව තේරුම් අරගෙන බණ අහලා තේරුම් ගත්තේ නැති කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට අවිපටිධාර භාවයේ තුලින් ඒ ප්‍රමෝදය පහළ වීම ඔය කියන ආකාරයට නිර්වුල්ව බාධා රහිතව නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ පුද්ගලයා අත්ථානේ සැක කරනවා. එතකොටත් විපිරිසර නැති හිතේ වුණත් ප්‍රමෝදේ පහළ නොවෙන්න ඉඩ තියෙනවා. ඒකටයි තමයි මේ බණ අහන්න ඕනේ, ඒකටයි කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න ඕනේ, ඒකටයි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කරනකොට තමයි මේ විපිරිසරකම නැති හොඳට නිකන් ගලක් වතුරට දාපුවම දාපු තැනම ගිලා බහැලා ඒක වතුරේ අඩියටම යන්නා වාගේ කාගෙන යන ගතිය තේරෙනවනම් එච්චර තමයි ඉතින් විපිලිසරවක්ම නැතිකම කියලා කියන්නේ. ඒක තමයි තරුණ ප්‍රීතියට හේතුව. ඒතර පාමොජ්ජස් වික්කවේ න චේතනා කරණීයෝ පීති මේ උපජ්ජතු. ධම්මතා ඒසා වික්කවේ පාමොජ්ජස් පීති. තරුණ ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට මහණෙනි ආයේ ප්‍රාර්ථනා කටයුත්තක් නෑ අනේ මට ප්‍රීතිය පහළ වේවා කියලා. ප්‍රීතිය පහළ වීම ප්‍රමෝදය ඇති හිතේ ධර්මතාවයක්. ඒක ආසේවන කෘත්‍ය සිද්ධ වෙනවා. ඒ කරන තාලෙට මේ ඉරියව්ව පවත්වමින් ඒ අරමුණේම හිත පවත්වනකොට අර ප්‍රමෝදයේ වශයෙන්, තරුණ ප්‍රීතිය වශයෙන් පහළ වෙච්ච ඇඟ තනින් තනින් කිලිපොළන ගතිය, මයිල් කෙලින් හිටන වගේ ගතිය, තනින් තනින් අකුණු විදුලි කොටන වගේ නඩියාගෙන එන ගති ප්‍රමෝදයේ ලක්ෂණ. වරින් වර ඇඟ ඇතුලේ මේ තරංගයක් උඩට එනවා වගේ රැල්ලක් නැගින්නවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සමහරු අර කලින් කිව්වගේ බයට හේතු කරගන්නවා. හිත බලන ඇද්ද කරලා කලබල කරනවා නම් ඉතින් ඒක තමයි කියන්නේ මේක තිබුණාට ඒක බුද්ධි විඳ ගන්න බෑ. අන්න ඒක තියෙද්දි අරමුණේම හිත පවත්නවා නම් ආශේවනයේ දිගට කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රමෝදය තුලින් ප්‍රීතිය පහළ ඒකට ආයේ වෙන යදිල්ලකින්වත් ප්‍රාර්ථනා කරලකින්වත් කරන දෙයක් නෙවෙයි. අන්න ඒ විදිහට පීතිමනස බික්ක වේන චේතනා කරණීය ප්‍රීතිය ඇති කෙනාට ආය කළ යුතු දෙයක් නැහැ මේ මට පස්සම්බය කියන සංසිඳීම පහළ වෙනවා කියන්නේ. මේක හරි වැදගත් වෙනවා. ඒ මොකද අර තරුණ ප්‍රීතිය ප්‍රීතිය පහළ වෙගෙන එනකොට ඒන කිලිපොළන ගති, ඇඟේ සත්තු දුවනවා වගේ කරන ගති, සමහර වෙලාවල් වලට ඇඟ විදුලි කොටනවා වගේ ගති, ඒ වගේම ප්‍රීතිය වෙනකොට සමහරට පැද්දෙන ගතිය එනවා. ඇස්පිල්ලාම වලක්ක ගන්න බැරි විදිහට ගහන ශබ්ද එනවා, වැය වෙනවා වගේ. යට එනවා. ආලෝක පහළ වෙනවා, කය පහසු වෙනවා, සැහැල්ලු වෙනවා. මේ වගේ ගති පහළ වෙනකොට ඒ නුපුහුණු කෙනා භාවනාවට ඥානෙ නැති කෙනා කලබල වෙලා ඉස්සල ඉස්සල ඒව වෙනකොට කාටවත් වෙනවා. නමුත් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා තේරුම් ගන්නවා නම් මේ තමයි භාවනාවේදී මේ ප්‍රමෝදය ප්‍රීතිය පහළ වෙන හැටි කියලා. එතනදී ඒ කලබල වලට හිත නොයොදා අරමුණේම හිත තබා ගැනීමේ දක්ෂ වෙලා සංසිඳීමට යනවා කියන එක දී යටින් ඉඳගෙන යනවා වගේ වැඩක්. කඹේ විදිනවා වගේ වැඩක්. ඒ මොකද නුපුහුණු කෙනාට කෝල ගති නිසා කෝඩු ගති නිසා පස්සම්බනේ කියන සංසිඳීම වෙනුවට දඩි දාන්න පටන් ගන්නවා. හුස්ම හයියෙන් අල්ලන්න පටන් අර ගන්නවා. උගුරකට වේලෙන පටන් අර ගන්නවා. ඒ මොකද කෝඩු ගති නිසා. නමුත් ඒ පුද්ගලයා හොඳ හොඳ සීලයක පිළිපදලා පටන් ගත්ත කෙනෙක් නම් හොඳ කල්යාණ මිත්‍යාගේ ඇසුරේ ඉන්නවනම් ඒ පුද්ගලයා ඒ කරුණ ඒ වෙලාවට නැටින් යන මිනිහට හැරමිටිය වාගේ උදව් කරනවා. උදව් කරනකොට ගුරුවරු කියලා දෙනවා හොඳ හොඳ කොහොම වෙනවා. උනාට ඒ කැළඹිලි කරනවත් බලන්න යන්න එපා. මේ සංසිඳීමේ පවතින ආ වූ ආස්වාද ප්‍රසආදේ පිම්බි නැතිලිම අරමුණේම හිත තියාගෙන ඉන්නකොට ඒ ඔක්කොම හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක යනකොට වගේ එහෙම නැත්නම් පොඩි ඔරුවක මුහුද මැද ඉන්නකොට ඒ රැළ අනු ඉහළ පහළ යනවා වගේ එයාට ඒක පහසුවක් වෙනවා එයාට ඒක බුද්ධියක් ලැබෙනවා රස විඳින්න පුළුවන් වෙනවා නමුත් නුපුහුණු කෝඩු මනසක් ඇති කෙනාට බය පිණිස හිතිනවා මේ දෙකේදීම ඒ කල්යාණ මිත්‍ය ඇසුරේ අවුවට කුඩයක් වාගේ, වැස්සට කුඩයක් වාගේ සෙනඟ ලැබෙන්න ඕන. ඒ වගේම සීලය Tamanට හොඳ ආරක්ෂක චක්‍රයක් වඩපත් වෙන. ඒක උඩ තමයි තේරුම් අරගන්නේ මෙතනදී කලබල වෙනවා නම් කලබල වෙන්න පුළුවන්. ඒක හොඳ වැඩක් නෙවෙයි. කලබල නොවීම පිණිස නම් මෙතෙන් එනකන් උදව් වෙච්ච මූල කර්මස්ථානෙම දුර තැම්පත් වෙනවා හිත පසම්බනේ. පසම්බනේ කියන එක අපි සිංහල දාන්නේ සංසිද්ධ වෙනවා කියන්නේ. මෙන්න මේ සංසිද්ධීම ප්‍රීතිය මාර්ගයෙන් ගන්නවා කියන එකත් ඒකයි මම අර කලින් මතක් කරුවේ මේ. යම් ආකාරයකට කියනවා නම් කඩේ ඇවිදින වගේ වැඩක්. ආනේ විදිහ කටයුතු කරන්න දක්ෂ වෙනවනේ. ඒක කියලා තේරුම් අරගන්නවා මේ විසම ලෝකේ සමහිත පවත්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔය දැන් අලුතෙන් ගේමක් තියෙන වින් සර්ෆින් කියලා ලොකු රැල්ල එනකොට රැල්ල පැදලා විනෝදයක් ලබන ගතිය. රැල්ල පදිනවා යැත්තු. රැල්ලට යට වෙන්නෙත් නැහැ, වැටෙන්නෙත් නැහැ. රැල්ල පැදීමෙන් බලන්න නැත්නම් සන්තෝෂ විදිහේ පැදිල්ලක් පදි. ඒකෝර තමයි අත්ලෝක ධර්මයේ කම්පා නොවි පස්සම්බනේ සංසිඳීම ගන්න පුළුවන්. එතකොට පස්ස මේ ඒ විදිහට කාය පස්සම්බණය සහිත කාය හිත දෙක සංසිඳිච්ච කෙනාට සුඛං මේ uppajjatiite නබිකවේ චේතනා කරන්නේ. අනේ මට සුඛය පහළ වේවා කිය ආයෙකින් චේතනා කරන්න දෙයක් නැහැ. ඒ පස්සම්බනේ දන්නවා නම් ප්‍රීතිය තුලින් පස්සම්බනේ සංසිඳීම ඇති කරන දන්න කෙනා අනිවාර්යයෙන්ම දොර අරගන්නේ ප්‍රී සුඛයට. එතකොට තමයි ආනාපාන භාවනා කරන්නේ නැත්තඳ ආනාපානසති භික්ඛවේ භාවිලෝකතෝ භාවිතෝ බහුලීගතෝ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච කියන වචන පාවිච්චි කරන ආනාපානේ විවාහ මහණෙනි භාවනා කරන කෙනාට සාන්ත වූ ප්‍රණීත වූ සුඛයක් ලැබෙනවා ආස්වාසය ආස්වාදයක් වෙන තැනට යනවා ආන්න එතකොට සුඛේ පාවෙනවා මෙන්න මේ සුඛේ තමයි බුදුහාමුදුරු මේ චේතෝ විමුක්තියට එහෙම නැත්නම් චිත්ත ප්‍රසාදයට ආසන්න කාරණා විදිහට පෙන්වන්නේ යම් කිසි විදියකට සුඛස්සිත බික්කේ නචේතනා කරණියෝ මහන්නේ මේ සුඛේ පාලවිත් එක්කනට මට දැන් සමාධිය පහළ වේවා කියලා චිත්ත සමාධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඒක දැන් ඔළුව දාලා තියෙන එකට තමයි. ඒ නිසා මේ සීලයක ඉඳලා මේ සමාධියට යනකොට මේ ප්‍රීති සුඛ පස්සම්බන පස්සද්දි පානොච්ච ප්‍රීති පස්සම්බන සුඛ කියන මේ අවස්ථා ටිකක් පහු කරනවා. මෙන්න මේ අවස්ථා පහු කිරීමේදී හොඳ ඥානයකින් ඒක ඒකට කරගන්නවා කියලා කියන්නේ ඒ භාවනා ජීවිතයක විශේෂම ඒවා හුඟක් සමීපව සිද්ධ වෙන මේ වගේ නේවාසික භාවනා කරනකොට අනිත්යන් වලට ගියා හුඟක් වෙලාවට දේවල් දොරවලදී ධර්ම પરම්පරාව සිද්ධ වෙන්න බාධා වෙනවා. ආන්නේ දේ කරන්න පුළුවන් නම් තේරෙනවා මේ නුමුහුර කරගියා වූ නොමෙරුණා වූ නොපැසුණා වූ චේතෝ විමුක්තිය පැසුණා වූ මොහු කරා ගියා වූ චේතෝ විමුක්තිය පාටපත් කරන්න සීලෙක තියෙන වටිනාකම. එනිසා ප්‍රතිෂ්ඨාව කියලා තමයි මේකට කියන්නේ. සීලේ ප්‍රතිෂ්ඨාය නරෝ සපඤ්ඤෝ. ඉතින් ඒක කවදාකවත් කාටවත් හේතු කරන්න එපා. ඒ වගේම කාගවත් දේවල් අවසන් යන්නත් එපා. එතකොට වෙන්නේ විපලිසරකම නැති ඇති වෙනවා තමයි. ඒ නිසා සීලය කියලා කියන්නේ ඒ ඒ කෙනෙක් සමාදාය සික්කත සික්ඛාපදේශ කියලා මේකදී සඳහන් කරනවා. පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේශ. සිල්පද ඉල්ලගෙන රකින්න කියනවා. මේක සාමාන්‍ය සෙල්ලක්කාර කෙනෙකුට තියෙන නෝන්ජාකමක් කියලා. මෙච්චර ලස්සන වටිනා ජීවිතයක් හම්බෙච්චාම මොකටද මේ සිල්පද උරචක්‍රමාලාවක් වගේ කරේ දාගන්නේ කියලා. නමුත් අපි හැම කෙනෙක්ම ගිහි ජීවිත ගත කරලා තියෙනවානේ. අපි දන්නවනේ ගිහි ජීවිත ගත කරනකොට උරචක්‍රමාලාව දාගත්තට පස්සේ ඒක දිවාරාත්‍රි දෙකේ අපි තවන හැටි, අපි දවන හැටි. ඊට එහෙමනම් මේ ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතයේ මේ ප්‍රමෝදය මේ ප්‍රීතිය, මේ පස්සද්ධිය, මේ සුඛය, මේ චිත්ත විවේකය ලබන්න නම් අපිට යම් ප්‍රමාණයකට ආචාර ගෝචර සම්පත්තියක් අකින්ද යම් ප්‍රමාණයකට ඉන්දිය සංවරයක් කරන්න වෙනවා. අන්නේ ඉන්දිය සංවරය සතිය මාර්ගයේ මම පුද්ගලිකව පුහුණු කරපු ක්‍රමය මම කියන්නේ සතිය මාර්ගයෙන් පටන් ගත්තත් අනිවාර්යයෙන්ම සීලයට තුඩු දෙනවා. සීලේ මාර්ගයෙන් පටන් ගත්තොත් සතියට තුඩු ආනෝයි දෙක අතර සංසන්දනය වෙනකොට සීලේ මාර්ගයෙන් කියලා සතියට යන කෙනා සතිය මාර්ගයෙන් සීලයට යන එකට හතුරු වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙයි ටික කාලයයි තියෙන්නේ. නමුත් ඒ කාලෙදි වෙන් වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ තරම්ම මේකේ ලං වෙන මාර්ග දෙකේ පරස්පර විරෝධී ගතියක් වගේ පේන්න තියෙනවා. නමුත් උඩට ගිහලා බලනකොට දෙකම එකයි. පිටිපස්සේ ළඟින පාරවල් දෙක වගේ එකක් උතුරින් ඉඳලා දකුණට යනවා අනිත් එක දකුණට උතුරට යනවා. නමුත් ඉහළට යනකොට පද්ම දිහාට යනකොට දෙකම එක් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවට ශාන්තිය නැති වුණොත්, වීර්ය නැති වුණොත්, ඥානෙ නැති වුණොත්, සතිය නැති වුණොත් ඉතින් අපි අනික් කෙනාගේ දේවල් අරගෙන මේ වගේ අනවශ්‍ය වාද විවාද කරගත්තොත් අර ඇති වෙන පස්සම්බනේ වෙනකොට අවුසහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වැඩි කියන්න බාර දෙන එකයි තියෙන්නේ. මොනවා හරි කියනවා නම් Taman ළඟ ඒත් වැඩි කියෝර කියනවා. අනුන් ළඟ තියෙනවා නම් ඒත් වැඩි කියෝර කියලා කියනවා සාසනය ගැන හිතලා. නමුත් භාවනා කරන කට්ටිය ඒක ඔළුවට ගන්න නරකයි. ආන ඒ විදිහට සීලය අතින් අනුග්‍රහ නොකළොත් අපිට මේ බලාපොරොත්තු වෙනා වූ ඒ චේතෝ විමුක්තිය මෙතන සඳහන් කරලා තියෙන්නේ අපරිපක්කාය චේතෝ විමුක්තිය. නොපැසුනා වූ චේතෝ විමුක්තිය පැසව ගන්න අමාරුයි. ඒක නිසා ਸਰවචනාංශී කාලේ මේ ප්‍රශ්නේ මෙහෙමමයි අදත් මෙහෙමමයි. ඒ නිසා අපි මේ කරන වැඩවලදී අපිට හම් වෙන මේ යම් යම් බලාපොරොත්තු කඩවීම් යම් යම් වැටීම් ඇදගෙන වැටීම් මේ මේ ගිහාමුදුරන්ට පිච්ච දේවල් අහනකොට යම් අස්සසිලක් වාටපත් වෙනවා. සරුවචනාංශුනා දන්නවා මේ ගිහාමුදුර සරුවචනාංශ ළඟ ඉඳලා කිරිලා තියෙනවා. නමුත් ආයෙත් පිළියම් කරන්න පුළුවන්. ඒ නිසා මේ පිළියම් කිරීමේ ශක්තිය ක්‍රම දෙකක් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා. එකක් තමයි හොඳ කල්යාණ මිත්‍යාසුරක් නිතරම පවත්වා දෙක තමන් තමන්ගේ සීලය පිළිබඳව හැමදාම සීල අදි සීල බාටපත් වෙන විදිහට තිබුණට වඩා උසස් මට්ටමේ සීලය දැන විදිහට සතියෙන්, ශාන්තියෙන්, වීරියෙන් ආරක්ෂා කරනවා. මේ ආරක්ෂා කරනකොට තමයි අපිට තේරෙනවා අපි මේ සංසාර ගමනේ ඒකාන්තයෙන්ම පිරිච්ච තත්වයකට, සම්පත්‍ති කරගත්තයකට, සන්තුෂ්ටි කරගත්තයකටපත් වෙච්චාම ඒ පත්වෙන ප්‍රමාණයට අපිට අනුගෙන් එන බලපෑම අඩු වෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම හිතට තියෙන බය අඩු වීමයි. බය තමයි අපිට කායික මානසික රෝග පීඩා ඇති කරන්නේ. ඒ කායික මානසික රෝග රෝග පීඩා ඇති වෙලා තියෙනකොට අපි සීලෙන් නැත්නම් අනුන්ට දොස් කියනවා. මේ එක්කෙනෙක්වත් බලාගෙන නෙවෙයි අපි ඇවිල්ලා තියෙන මේ ලෝකෙට. මේ ආවට පස්සේ පටන් ගත්ත කෝඩමක් කොලමක් විකඩමක් මේ තියෙන්නේ. ඒක බදාගෙන නටන්න හැදුවට ඒක කරන්න කියලා අපි සීලේ කඩා ගන්නවා නම් අපි හිත අවශ්‍ය ගන්නවා නම් ඒක වෙන්නේ සරුවචනාංශය වගේ අත්තන කියන තියෙන එහෙනම් ඕකට තමයි සීල රැකපල්ලා කියලා කියන්නේ කියනවා. මිස සරුවචනාංශය අපි මේ කරන මෝඩකම් පිළිබඳව අවඥා කරන්නේ නැහැ. කරන්න හොඳක් නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි දැන් මේ වෙනකොට ඉන්නේ ගොඩක් ලෝක කැපකිරීමක් කරලා. ඒ කොහොමඩක්වත් පුංචි එකක් නෙවෙයි. අන්න ඒකම සීපත් කරන්න ඕනේ හිතේ විපලිතරකම ඇති වෙනකොට. මම මෙවැනි සීලයක සමාදන් වෙලා තියෙන්නේ රජයට බයින්වත් ආදායම් බද්ධ නිදහස් වෙනටවත් අඳුරහැරේටවත් නැත්නම් රත්තුන්ගෙන් බැඳුම් ගන්නවත් නෙවෙයි. මේක මම කරන්නේ ඒ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන මේ නිරාමිත සිද්ධිය සඳහායි ඒ නිසා මගේ සීලය අනිවාර්යයෙන්ම ඒ ආරක්ෂක ධර්මයක් ප්‍රතිෂ්ඨාවක් ඒක තමයි අපිට ඇත්තටම අන්‍යයන්ගෙන් පරිබාහිරයෙන් සම්පූර්ණ ස්වාධීන වෙච්ච අභ්‍යන්තරයෙන්ම අපිට ලැබෙන දේ ਸਰවඥාසිකුත් නිදහසක් ධර්මයෙන්ුත් නිදහස සංඝයාගෙනුත් නිදහස මේ සීල ආරක්ෂාව තියෙනවා හැබැයි එතකොට ඉබේම දන්නේ නැතුව අනිවාර්යයෙන්ම අපි බුදුආමරණට බැඳිලා ඉවරයි ධර්මයට බැඳලා ඉවරයි සංඝයාට බැඳලා ඉවරයි. ඉතින් ඒකම තමයි අපිට අවශ්‍ය කරන්නේ. ආහනේ විදි ආරක්ෂාවක් ඇති කරගෙන යනවනම් මේ භාවනා කරනකොට ඉඳගෙන ඉන්න පරියන්කයක් අරගන්න මොනම තාලකින්වත් කාය දුස්චරිත වෙන්නේ නැහැ. මොනම තාලකින්වත් පති දුස්චරිත වෙන්නේ නැහැ. ඒක්මදිලේ. අපිට ඕනේ මේ මේ මරණය මත් වෙන ආනිසංස. මේ ජීවිතේ බලන්න අපි කරන සබ්බ පාපසකරණ කියනට එක පැයක් කුට්ටියක් වශයෙන් අපි කිසිම පාපයක් නොකර ඉන්නවනේ. නමුත් මම දැකලා තියෙනවා සමාජයට හත්මන් කරන ගමන් කතා කරන්න වෙන වෙලාවල් තියෙනවා. සමහරලාට එහෙම නැත්නම් ඔය එකිනෙක නතර කතා කරනවා මේවා පුළුවන් තරම් අඩු කරලා පොත්පත් කියවි අඩු කරලා මේක කරනවා නම් ඒකත් ලොකු දෙයක්. ඒව තුලින් තමයි ඉතිරි තියෙන සමාධිය ඇති වෙන්නේ. ඒ නිසා මේ ගත කරන ජීවිතයක පැයක වටිනාකම එකයි මේකයි කියලා කියන්න බෑ. මොකද ඒතියෙද්දි උස් පහත්කම් ඇති වෙනවා. ඒක ඉතින් බොහෝ කල නිදිල්ලෙන් තමයි අපිට පදම හොයාගන්න පුළුවන්. මේක හැම වෙලාවෙදීම අපි මතක තියාගන්න ඕනේ. මේ අපි රැගෙන සීලේ ඒකාන්තයෙන්ම විපිලිසරකම නැති කිරීම සඳහායි. ඒ විපිලිසරකම තමයි අපි ඇතුළත තියෙන මිනුන් දණ්ඩ, ඒ මිනුන් දණ්ඩ අනුව සීලය දිගුරු කරගෙන දිනු කරන යනවන අපිට මේ 2550 ගානකට වගේ දැන් 2500 52යි සර්වඥාසිකෙත් එක බලනකොට 45කුත් එකතු කරලා මේ වෙනකොටත් මේ කරන කැපකිරීම අනිවාර්යයෙන්ම අපිට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. නිසා කරගෙන යන වැඩ තවත් Tamangeema සීලයට වාංගු කරලා චිත්ත ශක්තියකින් යුක්තව කටයුතු කළොත් පයින් පයින් පයින් පයින් ගත කරන මොහොතේ මොහොතට අර නොපැසුනා වූ චේතෝ පණිදිය චේතෝ විමුක්තිය තව තව සාක්ෂාත් වෙනවා ඒක නිසා අපි ඒන් තොර වෙන දේවල් අදහන්න නැතුව ඒන් තොර වෙන දේවල් අපිට සරණ යන්න නැතුව අප තුල ඇත්තා වූ මේ සීලය සරණ කරගෙන ගත කරනවා නම් අපිට මේ මොහොතේදී විශාල සන්තුෂ්තියක් සාසන සම්පත්තියක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ සාසන සම්පත්තියම තම තමන්ගේ මේ භාවනාවට ශක්තියයි බලය වීමේ මේ අපි ගත කරන මේ යෝදා ඇති කාලයේ තව තවත් වටිනා වෙච්ච ඒ වගේම අපාපගේ සාන්තිය පිණිස සුවේ පිණිස ඒ ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ මිතුල් වන බං නතර කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අපි පැයකට ආසන්න කාලයක් කරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා පටන් ගන්නකොට පොඩ්ඩක් ප්‍රමාණ වුණාට ඉතින් මේ මතක් කරපු දේවල් පිළිබඳව කාගරේ අදහස් මත මතාන්තර ප්‍රශ්න තියෙනවා නම් අපි සාදර වෙමු. කියනවා යමක් අහන්න ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපි දෙවියන්ට ඥාතියින්ට පින්කම් වීමේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු කියලා මම කියනවා. කරන සමාධියට වෙන්නේ නැත්නම් අපි ධර්ම දේශනා කියුවේ නේද? ඒක සීල ඒ අඩුවත නැත්නම් පඤ්ඤා අඩුවත කාලා කර්මස්ථාන වල ඇදුවත් ඒ කර්මස්ථාන වල වෙන ටෙක්නික්ස් වල ඇදුවත් ඒ දෙකේ හින්දා මේක වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක කොහොමද දැනගන්නේ? විපිලිතරකමක්. ඉස්ලාම වෙනකොට විපිලිතරකමක් ඇවිල්ලා තියෙන කියලා දැනගන්නවා. ඒ විපිලිතරකමට කවදාකවත් ඒක අයින් කරන්න ගන්න එපා. මට දැන් වෙලා තියෙන්නේ මම බලාපොරොත්තුනේ පස්ස පස්සම්බනයක් නැත්නම් සංසිඳීමක් නමුත් ඇවිල්ලා තියෙන විපිලිතරකම. හොඳට විපිලිතරමද කිසිම දිහා බලන ඉන්නකොට තමන් ගත්ත විපිලිතරකමට අරමුණ සම්බන්ධයෙන් කියලා කියනවනම් අනාගත ප්‍රතිසංකරණ චිත්තං විකම්පිතං කියලා අනාගතය ගැන සැලසුම් කරන හිත ආවොත් අරමුණේ වර්තමාන හිත අරමුණේ නැහැ නේද ඒකට අනාගතය ගැන කියලා හිතනවනේ එතකොට විකම්පිතයක් වෙනවා එක්සයිට්මන්ට් එකක් වෙනවා එහෙම එකක් නම් තමයි දැනගන්න මම මේ මෙතන හිටියට වර්තමාන දැන් නැහැ අරමුණේ නැහැ හිත හිතනවා මෙන්න භාවනා කරනවා නෙවෙයි ඒකට හිතේ තියෙන කම්පන ගතිය එහෙම නැත්නම් උද්දච්චයට වැටිච්චාම උනාට වැඩි වීර්ය කරලා මම මේක අද්දම නිවන් දකින්න ඕනේ මේ අරමුණ මෙහෙම කරන්න ඕන කියලා බදාගන්න කිව්වොත් ඒක පිළිගන්නවට වෙනවා ඒක උද්දච්ච කරනවා එතකොටත් ඕවර් ෂූට් කරන ටාගට් එක අපි සයිකල් එකේ දෙවි කියන්න ඕන එක අර එන විහාලයේ අන්තරයක් බල වේදිකකට නාගකෝටයක් කුඩු කරගෙන යනවා වගේ මේ බර දාන හැබැයි. ඒව වැටෙන්නේ ඒ දෙකම වැටෙන්නේ භාවනාවේදී තමයි මේ වෙලාවේදී යොදවන ටෙක්නික් එක ගන්න. සමහරట్లాට එහෙම මොනවක්වත් කරගන්න බෑ ඉන්නකොට තමයි තේරෙනවා වෙච්ච දෙයක දෝෂය. මෙන්න විතර කල්පනා වෙන පටන් අරගන්න මම මේ වැඩේ අවසල කියලා ආවේ ඒක නැතුව කරන්න බෑ කියලා. සර්වඥ ආරියපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක් මේ විවේකයේ සඳහා ඈත කොන්දර කියලා භාවනා කර කර ඉන්නවා සර්වඥාන්සේගේ ශිෂ්‍ය අඩු කාලයක් පටන් ගන්න කාලෙම. චෙක් කරලා ගන්න කොයි කෝ කරා කොයි කොන්දර භාවනා කරනවා. යනවා සායපුත්‍ර ආනන්දේ දිනේක වැඩ වැඩි නිසා ගිහිල්ලා කපාට කල්කුටියක් අතට ගිහලා භාවනා. කුටිය අතු ගාලා නැහැ. සර්වඥාගේ දැනගන්නවා මේක හොඳ ආදර්ශයක්. ඒ නිසා උන්වහන්සේ ඉද්දීන් වැඩලා අතන ඉතර දූවිලි ගොඩේ පාද ලකුණු තියලා යනවා. මේ සංකේ නැගිටලා බලනකොට සිල්පත් වෙනවා. ඊළඟට පෙන්ද පේනවා සර්වඥාන්තයෙන් ඉන්දියත් කියලා. ඊගාවට පේනවා දුවිලි ටික. ඒක කල්පනා කරනවා මම මේ වට කරන්නේ නැතුව වාඩි. මේ දුවිලි අතපතු ගන්න නැතුව වාඩි ඉඳ වහන් පස්සේ දැරෙන හදවතන ගන්නවා. හොඳයි කාණා තුනේ පණිවිඩයක් තිබ්බා නෝට් එකක් තිබ්බා ඇයි කියලා. කියන සාධුත්තේ ආදර්ශයක් තියාගෙන වැඩ කරනකොට ඒ පිළිස්තු කළ වැඩ කරනවා. ඒකටත් ඒ වගේම රහතන් වහන්සේනම ගමකට අද්දර මේ කැලේ ජීවත් වෙනවා. ඉන්න ගමන් ඩාන පිටබාද කියන යන ගන්දරුව ඇවිල්ලා දර කඩන්න ඇවිල්ලා වතුර කරේ පෙන්නලා එවිලා ගියා කොලාතු කරලා දාලා නිල්ල ඉල්ලම් කරලා වෙලිය අවසලා ඔක්කොම කියලා ඉතින් අර ස්වාමීන් පිටබාද කරනකොට පේනවා කුටියට කට්ටිය ඇවිල්ලා තියෙනවා කියන එක. ඒක ගන්න දෙයක් නෑ වහලා කියලා යන එකක් නෙවෙයිනේ. අර දින පෙරම් කරත් අගම දාලා අර දින ගමලා ඇවිල්ලා ප්‍රදලා දාලා පස්සේ ස්වාමීන් වහන්සේ පින්න පාටි ආපු නිසා පින්න පාටි එක වහලා තියලා ඉතින් හිතා ගන්නවා මම දැන් සක්මනට මේ කරන භාවනා කරනවා කියලා. භාවනාව මොන තාලෙවත් වදින්නේ නැහැ. හරි නෝයි නෝයි නෝයි ඊපස්සේ ඉතින් හතරනාත් වෙලා බලහමාපත්තිය සමාදින්න පුළුවන් කියලා. ඊට පස්සේ හොඳට කල්පනා කරලා බලනකොට ආපස්සට කල්පනා කරලා යනකොට මේක මම වෙන්නේ කළ යුත්තක් නෙවෙයි මම ඉඳ ගන්නවා නම් මේ කුටිය සුද්ධ කරලා පිළිසුදු කරලා අරකින් පැවතුම් මාර්ග තියෙන්න ඕනේ කියලා ඊට පස්සේ මේ පාත්‍ර තියෙන කෙනෙක් නැගිටලා ගිහලා රුධිර ගලවලා දාලා අඬන්නේ ආයෙත් ඔක්කොම අටක් කරලා ඇවිල්ලා වන්නම හරිනවා ඒ වගේ එතකොට තේරෙනවා අතීතේ සම්බන්ධ මොකක් හරි අතපොවෙච්ච දෝෂයක් එනවා. ඒව නම් හුඟක් කරාට වැටෙන්නේ සීලෙට. ඒ වගේ ඉස්ලාම විපිලිහරකමක් ආවොහම ඒක මකන්න හදන්නේ නැතුව මේ විපිලිහරකම් පොඩ්ඩක් මේ ලිගයලා බලන්න. ලිගයලා බලනකොට අධික වීර්ය නිසා හෝ අනාගත ප්‍රතිකංකර නිසා හෝ එහෙම වෙනවා නම් ඉතින් අර අරමුණට යොදන වීර්ය සහ එල්ල දුර්ලභයි. එහෙම නැත්නම් අතීතය ගැන පශ්චාත්තාප වෙන ගතියක් තියෙනවනේ ඉන්න කෙනෙක් ඉන්නොත් අරක ගිල ධන ගාල වැඳලා ආදී. කරන්න පුළුවන් වතක් පිළිවෙතකින් කරන්න දෙනවා ඒක කරලා බලන්න. සීලයට අදාළ අවතුම් පැවතුම් වත් පිළිවෙත් වල හරිය කියන තන් ඒත් වෙනවා. ඉතින් ඒක නැත්තම් හොඳට ඒක ඇත්තටම ගුරුවරයෙකුට කරන්න දෙයක්වත් නැහැ එතන. තමන්ම දැනගන්න ඕන පොඩ්ඩක් නතර වෙලා මේ එන පණිවිඩය මොකක්ද කියලා දැනගන්න. ඒක ආධුනිකයා හුඟක් අඩු කරනවා. ආධුනිකයා බොහොම ඉක්මනට මේකට උත්තර දෙනවා. උන්ට මොරච්ච කෙනා කරන්නේ හරි. දැන් මයිලක තියෙන වික්ෂිප්තකමනේ. හොඳ වික්ෂිප්තකම දැනගෙන ඒකට හොඳට ප්‍රකට වෙන්න ඕනේ. නැත්නම් තෝරලා බලනවා මේක අනාගත ප්‍රතිකංකරණයක්ද අධික වීර්යයේද වීමක්ද නැත්නම් අතීතයට යන නම් යනවද ආදී වශයෙන් සලකලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා සීල සම්බන්ධ දෙයක්ද නැත්නම් සමාධිය සම්බන්ධ ඒ මට්ටමට වෙනකන් කියනවා නම් භාවනා කරන්න යන්න. ඒ මට්ටමට වෙනකන් තනියෙන් භාවනා කරන්න ගියොත් ඔය මේ ගියාම නම් මේ කීයද වෙන්නේ. ඇවිදින පටන් අරගත්තොත් ඉතින් යකා ගන්නවා මොකක්වත් නැහැ ඒකට කපුවක් නැහැ දුම්මලක් නැහැ තොවියක් අත්යෙන් පටන් ගන්නවා. එතකම්ම කියනවා කාගේ හරි يعني අසුරක භාවනා කරුවොත් සෑහෙනකට ගානේ 100ක් මේක සම්පූර්ණ වෙනවා. මොකද සෑහෙන ගොඩක් ගියාට පස්සේ තමයි තේරෙනවා තද්ද බල කරලා කවුද නැතුව මගට ගියාට පස්සේ මේ තත්ත්වය ඇනලයිස් කරගෙන බලන්න විග්‍රහ කරන්න පුළුවන් බලන තත්ත්වයට ආවට පස්සේ ඒකෙදිත් ඔය ඔය චේතු විමුක්ති කටියට ඔය ඥානය අනුයි. අඥා විමුක්තියට ඒක එනවා ඉක්මනට. ඒකන්ට තමන්ම විග්‍රහ කරලා බැලීමේ ශක්තියක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් සීලෙන් යන කෙනාට ඒක අනුයි. එයාට හැම වෙලාවෙම ගුරුවරයෙක්ම මතක් කරලා දෙන්න ඕනේ. ඒක නෑ ශ්‍රද්ධාවෙන්මයි කරන්නේ. අර අඥා විමුක්තිය යන කෙනා නම් විශේෂ මොනලාක යටත් වෙන්න කැමති මේ විග්‍රහ කරලා ධම්ම විශේෂය බලන්න පුළුවන් ශක්තියක් ලැබි එයාට මේක පිළිබඳව බලකාරකම අඩුයි. අනිත් එක නම් නිතරම මේ හරියට මේ දුස්තර මාතේ කියන පස්තියන් වෙලාව කලාව දැනගෙන බෙහෙත් දෙන කෙනෙක් ළඟින් ඉන්නවා. මේක පළවෙනි සෝවාන් වීම සඳහා කටයුතු කරලා දිවිණ ඥානයට වැඩ කරන්නේ. ඒ තුරුකලා. ඒ උඩට ගහපුවාම ආයෙ මොකුත් නැහැ. ඒ මට මතකයි පන්සලකම් ඉන්නකොට කේසස් වර්ගයක් වුණා. ඒ සායදොත් අඳුනගෙන තුන මේ පුද්ගලයා ඇත්තටම සාමාන්‍ය මට්ටමක ඉන්නේ කියලා. හරියටම කියන්නේ නැහැ. කවුරක්වත් කියන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ වුණාට දෙවෙනි හැරේ වැඩ කරන්න ගියාම එන්නවා විචිත්ත ගතියක් ආයෙ මොකුත් නැහැ. සුනාමි තමයි. අල්ලලා කබරේ පොළවේ හොගේ ගන්න. ආයි මොකුත් නැහැ ඒ මොනකට හිතාගන්න බෑ හිතාගෙන ඉන්නේ දැන් ලස්සට පොඩි දාලා ඉන්නේ දැන් මම වෙලාවේ මට මට අනික් කටටයි කියලා දෙන්න පුළුවන් කියන මට්ටමේ ඉන්නේ. ඇද්දලා ගහපු දවසේ ආයෙ මොකක්වත් නැහැ ඉතින්. ඉල්ලන්න හරණක් නැහැ. තියාගන්න දෙයක් නැහැ. මොකද දැන් ඒ වෙනකොට අන්ධකාර පහලා තියෙන්නේ. වදින එක වදින පුදුමාකාර වෙලා ඊගාව ඥානෙට යන්න ඉතලා ඒකදී පොඩ්ඩක් අමරලා තමයි දෙන්නේ. ඉතින් ඊගාවකට යන්න ඉතලා ආයෙ අමරනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ මේ මොකද පිටත ටාස්ක් ෆෝස් එකේ දෙන ට්‍රේනින් එක තියෙනවා. හතුර දෙන ටික දෙනවනේ මෙහෙදිම. සාමාන්‍ය ස්වර්ගයේ කෙනෙකුට දෙන එක නෙවෙයි දෙන්නේ. ඒ හොඳ කට්ටිය තෝරලා STS එකේ වෙනම ට්‍රේනින් එකක්. ඒක දෙනවා හොඳටම පෙත්ත කවර හැබැයි ට්‍රේනින් කෙරුවට පස්සේ ਉਹ ජාතික මට්ටමේ එකේ කොහොම නැතුනොත් අර හොයිදස 10 පහල නැතුනවා. ඒකට ਉਹ වටිනකමක් තියෙනවා. හැබැයි ඒකට තේරෙන්නේ හොඳ සෝල්ජර්ස්. ඉතින් එතන ගියාන් පස්සේ මට බෑ මට අර සෝල්ජර්ස් වලදී පහසුම හිලනවා කියලා දැනෙන්න ගන්න. දෙනවා ඊට පස්සේ ෂොක් එක දෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක ඇත්තටම මේ මේ බිස්නස් වලත් එච්චරයි. මේ ඉගෙන ගැනීමත් එච්චරයි. භාවනාවෙත් එච්චරයි. ආරම්භයක ලාභයක් සඳහා කරන්නේ මේකේ නෑ නෑ මේක කරන්නේ සත්‍ය අවබෝධය සඳහා තමයි. ඉස්සරහට ඒක කරගන්න. සාමිනාසේ යන කාර්බෝලන් දානගේ කතාව කියන්නේ නැහැ. ඒකේ ඉන්න අයිතිවම කාර්බෝනා කියලා කියන කතාව තියෙන්නේ සතරේ පැදීම කියන කැටේ හින්දා මේ තියෙන කැටෝ දින්දා ඒක. හරි අපි අපේ හයියෙන් අල්ලගෙන ඉන්න තරමට ගොළු වෙල්ලා කට්ටේ අල්ලලා තියෙන තරමට ගලවනකොට පිටිපිට ඇවිල්ලා ගලවන දවස්යක් කියන්නේ. ඔය ඔය ජනෝලා හදාගන්නේ ඒක එකමයි. හදිසියෙන් අල්ලගෙන හිටියොත් නරකින් එදෙන්නේ. නිකන් ගහයි. හෙල්ලේ වැටෙන දින ගෙඩියකට ගහය එල්ලනකොට වැටෙනවා. එහෙම නැතු හයියෙන් අල්ලගෙන ඉන්න මට්ටමල තමයි අම්බරවල ගන්නවා ඉතින් අනිත් පැත්තට. ඒකනේ ඇත්තටම මේ ගහම කාම ඒකනේ ඉතින් කල්වල ගන්න ඉතින් හයියෙන් එකපැත්තෙන් අල්ලගෙන හයියෙන් එකපැත්තෙන් ගලවන්න නැතුවට බෑ. ඒකෙන් ටික ටික ටික යෙදෙනකොට තමයි Tamanට තේරෙන්නේ මේක කාගවත් ප්‍රශ්නයක් නෙමෙයි මම විසින් ගත යුතු තීන්දුවක්. මොකද මම මේකදී කරන්නේ. ඒ සතරන ගණන දේශනා කරලා සමත සමත භාවනාව ප්‍රඥාවන් කියන පමණයි කියලා ලේබල් කරද්දි මම අදහස් හරියට හරියට මම දන්නේ නැහැ. නෑ සමත භාවනාවනේ බුද්ධ බුද්ධ ධර්මය ප්‍රඥාවත්සයන් ධම්මෝ නායනම දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තේරෙන්නේ ප්‍රඥාවන් තියෙන පමණයි. අනිත් කට්ටිය ඉතින් කියන මම මෙච්චර හිල්ලන් දුනා මට හොඳ ඉබිරි කරගන්නේ මම හොඳ ගුරුවරයෙක් ප්‍රතිපාදන කරා කොහොමද මට එන්නේ කියලා එයා තර්ක කරනවා. දැන් මේක මේ කාටවත් වග වෙන ආගමක් නෙමෙයි. මේක අනාත්ම ධර්මයක් තියෙන්නේ. මේකේ පණිවිඩයක් තියෙනවා. පණිවිඩය තියෙනවා එකම දේ ප්‍රශ්නේ තේරුම් ගන්න. උත්තර හොයන එක නෙවෙයි. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න තරම් ඉවසීමක් තියෙනවා නම් අපිට වුණත් ඒක සාමාන්‍ය දෙපාර තුන්පාර වෙනකොට ආහාර තේරෙනවා. හැදේ තේරෙනවා. ඒක තමයි මේ පඤ්ඤා විමුක්තියට යන කෙනාගේ ස්වභාවය. චේතන විචරණ කියන මුලලාට ගුරු අදහස තමයි තියෙන්නේ. ගුරුලා කියන දේ විශ්වාස කරගෙන යනවා. එයාට විතරම ගුරු ඇසුර මේ පරිමාරක් ඕනේ. නේ? පරිමාරක් ඕනේ. ඥාන කවුරුහරි ඉරන්දලා දෙන්න ඕනේ. ඉරන්ද නැත්තම් දැන් මට කොත්‍රේ ඉරන්දලා දෙනවා. මට කවදාකවත් කීපින් ඉරන්න බෑ. හරහාමයි ඒකෙදිම හොඳටම දන්නේ. මම හරියට උත්සාහ කරනවා මොකද හරියට අල්ලගන්න විරාහේ රාහනකොට ඉරෙන් පිට තමයි යන්නේ. ඉතින් අනිත් පැත්ත අරලවනේ. ඉතින් අන්තිමට ගිහින් බලන්න සික් ටැග් එකක් තමයි ඊට වෙනවා. දැන් උත් කරනවා. යක්ෂෙන් දෙන්නම් කියලා පටන් ගන්නවා. යාළු වාහේ ගන්න පුළුවන් නේ. ඈ? ගන්න පුළුවන් නේ. යතු ගාලි වල බලනකොට ආයෙසරයක් බලනකොට දෙක හිට කරලා බලනකොට ඔන්න යකාදත් හිතේ වගේ තමයි. ඒක ඒක ඒක ඉතින් බාර ගන්න ඕනේ ඇති. හොඳයි අපි වෙලාවක් ගත්ත ධර්ම සාකච්ඡාව සඳහා පන්නේ පහලක් විතර අපි පේන පේන කාටත් පින්පැමිණීමේ ඥාති ජීපත් කිරීමේ අපේ ප්‍රාර්ථනා ඍජු කරගන්න මේ දවසේ මේ ප්‍රශ්න දේශනා වාරේ මාස්ටර් කරා අපි එඳා එක්තාවතා ධාති ගාථා සජ්ජායනා කරමු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අභි දේවා නමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා මෙත්තාවතාච කම්මේ සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදං සබ්බ සම්පatti සිද්ධියා මෙත්තාවතාච කම්මේ සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං ධමාගමෝ හෝතු යාව නිවාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං ධමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය Thank you.